අපි මේක ගැන නැත්තම් ලෞකික සම්මාදිට්ඨියට කතා කරලා තියෙනවා. මේක අර ඒ අවස්ථාවට සුවිශේෂී විදිහට විශේෂ කාරණාවල ඉස්මතු කරමින් කතා කරන දේශනාවක් බවට පත් වෙනවා. ගිය සතියේ දේශනාවේදී අපි කතා කරේ ඒ සම්බන්ධයෙන් මේ ඒ කියන්නේ දරුවෙකු කර්මානුරූපව ඉපදෙනවා කියන කාරණාව කොහොමද සිද්ධ වෙන්නේ කියන එකයි ඒකෙන් අපි ඒ කාරණාව හරියට තේරුම් ගත්තොත් අපිට ඒකෙන් කොයිතරම් යහපතක් යහපත් පැත්තකට ජීවිතේ පරිවර්තනය කරගන්න පුළුවන්ද කියන එකයි. පැහැදිලි නේද? ඒ කියන්නේ මට මතකයි ඉස්සර මම අහලා තියෙන ඔය ගංගොඩොල සෝම ස්වාමීන් වහන්සේ කියනවලු මේ සෝමසාංශ කියලා ඒ දවස් මට අහලා තියෙන එක කියනවා මේ මේ මේ බෞද්ධ ජනතාව පන්සිල් රකින්නකම් මේක දියුණු කරන්න බෑ කියලා ඉවරලා එහෙම එකක් කියලා දෙනවා. අහ දෙනනේ. එතකොට ඒකෙන් ඒකේ අර්ථය ඔන්න ඔය විදිහට. පන්සිල් කියන්නේ ඔක සිල්පද පහක ඉන්නවා කියන එක නෙමෙයි ඒකේ අර්ථය. කාරණා හතරක් තියෙනවා. මානසිකත්වයේ විස්තර කරන්න පුළුවන් ශ්‍රද්ධාවක් කියලා එකකින්. ඊට පස්සේ සීලය කියලා එකකින් ඊට පස්සේ ත්‍යාගය කියලා එකකින් ප්‍රඥාව කියන එකකින් ඔය කාරණා හතරක සංකලනයක් තමයි ජීවිතය කියලා තියෙන්නේ. එතකොට ඒ කාරණා හතර දියුණු වුණොත් වැරදිලා හරි බෞද්ධ සමාජයක වේවා මොන සමාජයක වේවා මේ කාරණා හතර බෞද්ධ නොවි දියුණු වෙන්න පුළුවන්. ඒකත් විශේෂ කාරණාවක්. අපි හිතමුකෝ බෞද්ධ නොවන නමුත් මේ කර්මානුරූපව මේ සකස් වෙන ස්වභාවයක් ගැන කතා කරන ආගම්වල කර්මවාදී ආගම් කියනවා ඒවට. Hindu ආගමත් එහෙම ආගමක. එතකොට ඒ අයගෙත් ওই කාරණා හතර වෙනස් ගියකින් කතා කරනවා අය. ශ්‍රද්ධාව කතා කාරණාව කතා කරන එකට දෙවියන් වහන්සේ කෙරෙහි හරි තමන්ට ධර්මය කියලා දෙන ගුරුවරයා කෙරෙහි හරි කියලා ශ්‍රද්ධාව පැත්තෙන් කතා කරනවා. ඊට පස්සේ ලෝකේ ස්වභාවය පිළිබඳ මේකේ පින්පව් විපාක තියෙනවා ඒව පිළිබඳව ඒ කතා කරනවා. ඊට පස්සේ සීලය කියලා කොටසක් ඒ කට්ටිය කතා කරනවා. ඊට පස්සේ ත්‍යාගය කියලා කොටසකුත් ඒ කට්ටිය කතා කරනවා. ප්‍රඥාව කියලා කොටසකුත් තියෙනවා. ලෞක්‍ය සම්මාදිට්ඨියට අදාළව. බුද්ධ ශාසනයේ තියෙන ඒ ටික ලෞක්‍ය සම්මාදිට්ඨියට අදාළව ඒවම තමයි. පැහැදිලිද? දැන් ඒ කියන්නේ කර්මාන් රූප ඉපදීම කියන එක මේ බුදුරයන් වහන්සේ පහළ වුණාට පස්සේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි ලෝකෙනේ. ඒක බුදුරයන් වහන්සේලා හිටියත් නැතත් ඒ ධර්මෙ තිබුණත් නැතත් ඒවා කර්මානුරූපව ඉපදීම කියන එක ලෝක ස්වභාවයක්. ලෝක ධර්මතාවයක්. ඒක ලෞක්‍ය සම්මාදිට්ඨියට යටතේ වැටෙන එකක්. එතකොට ඒ ඍෂිවරු හිටියානම් ලෝකේ ඒ අයත් ඔය ටිකම කියනවා. ශ්‍රද්ධාව කියන එක, සීලය කියන එක, ත්‍යාගය කියන එක, ප්‍රඥාව කියන කාරණා ඒ කට්ටියත් ඒ කට්ටියගේ විදිහට විස්තර කරනවා. විස්තර කරලා මෙන්න මේ කරුණු වලට අනුව තමයි සත්‍යය එකතු වෙන්නේ, සංසන්දනය වෙන්නේ, සම වෙන්නේ කියලා ඉවරලා ඔය කාරණාව, ඒ කියන්නේ ඔය තරම් පිහිට පැහැදිලිව පිරිසුදුව නොවෙන්න පුළුවන්. මොකද බුදු කෙනෙක් කියලා කියන්නේ ඒක නිර්වශේෂව දකින්න හැකියාව තියෙනවනේ. ඍෂිවරුන්ට ඒ තරමට නැති වුණාට ඒ කට්ටියත් ওই කාරණාව කියනවා. එතකොට ওই කාරණාව ඒ කට්ටිය කියන විදිහක් තමයි මෙන්න මේ විදිහ කියනවා. එකපාරක් අපි අහලා තියෙනවා මේ ඔය අපි අර මම කිව්වේ අපි අර හයිදරාබාද් වල ආශ්‍රමයකට ගියා කියලා. ඒ කලින් ඉඳලා තියෙනවා දැන් ඉන්න ගුරුවරයාගේ දාජී කියලා නම. එයායි කලින් හිටපු කලින් හිටපු ගුරුවරයාගේ නම බාබුජි කියලා එයාට කියන්නේ. ඊට පස්සේ මේ බොහොම බුද්ධිමත් මිනිස්සේ මම එයාගේ පොත් කියලා බලලා තියෙනවා අතිශයින්ම බුද්ධිමත්. අතිශයින්ම බුද්ධිමත් වැටහීමක් තිබ්බ මිනිස්සේ. ඒ කියන්නේ අරූපාවචර ධානා මට්ටම් වල හිටපු ඍෂි කෙනෙක් වගේ කෙනෙක්. ඍෂි කෙනෙක් කියලා කියන්න පුළුවන් බය නැතුව. එතකොට එයා ඔයාගෙන් එකපාරක් අහනවා මෙයා මේ මේ කෙනෙක් ඉපදෙනකොට මොකද්ද වැදගත්ම දේ? ඒ කියන්නේ උපන් ස්ථානේද ඉපදෙන්න ඕනි තැනද වැදගත්ම දේ කියලා අහනවා. නැත්නම් උපන් වේලාවද වැදගත්ම දේ කියලා අහනවා. හරි උපන් ස්ථානේද උපන් වේලාවද ඊට පස්සේ එතකොට ඔන්න ඔය කාරණා දෙක තමයි මම හිතන්නේ. තව මොකක් හරි කාරණාවක් ඔය වගේ සාමාන්‍ය මිනිස්සෙක් හිතන જાතිය කාරණාවක් අහන මේවා මොකද්ද වැදගත් කියලා. ඊට පස්සේ දැන් අපිත් එහෙම නේද බලන්නේ. කෙනෙක් ඉපදෙනකොට හඳහන අනුව අපි බලන උපන් ස්ථානයේ උපන් වේලාව යනුව තමයි අපි ඉතුරු කටයුතු ටික බලන්නේ. ඊට පස්සේ දැන් ඒ හින්දා සමහර අය දැන් ඉන්දියාවේ මං හිතන්නේ උපන් ඒ ස්ථාන වලට ගිහිල්ලා දරුවෙක් උපදවන එහෙම තියෙනවා. දරුවා ඉපදෙන්න ලඟ වුණාම ඒ ස්ථානට ගිහිල්ලා දරුවා ලැබෙන විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ උපන් වේලාවට අනුව ඒ කටයුතු කිරීමකුත් තියෙනවා. මේ ලංකාවෙත් තියෙනවා. මට මතකයි කවුරු හරි කිව්වා මේ ඔය අසංක තමයි කිව්වේ. මේ මොකද්ද ඒ කට්ටියගේ ඥාති කෙනෙක්. ඒ කට්ටිය දරුවෙක් හම්බෙන්න මොකද්ද සක්විති නැකතක් බලලා සක්විති රජ කෙනෙක්ගේ නැකතක් සක්විති රජ කෙනෙක් උපදින නැකතක් බලලා ඊට පස්සේ මේ ඒ විදිහට ඒක ප්ලෑන් කරලා ඊට පස්සේ අර ඒ දිනේ ඒ දිනේට ඒ වෙලාවට මේ මොකක්ද අර කියන්නේ ඔපරේෂන් එකක් කරලා දරුවෝ ගන්න. මට මතක නෑ මොකද්ද කියන එකට නමක්. අන්නේ ඔපරේෂන් එකක් කරලා දරුවා මේ වෙලාවට ගන්නවා. පැහැදිලිද? එතකොට එයා උපන් <laughs> වෙලාවට එහෙම කරලා ඉතින් සක්විති කෙනෙක් වගේ කෙනෙක් හැදෙයි කියලා ඉතින් එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එතකොට දැන් ඒක එහෙම වෙන්නේ නැහැ එහෙමනේ. පැහැදිලි නේද? ඒක අපි එහෙම කරා කියලා වෙන්නේ නැහැ. ඒතර අර අර බාබුජි කියන ගුරුවරයාගෙන් අහනකොට ඒක කොහොමද කියලා ඒ කියන එයා කියන ඔය එකක්වත් නෙමෙයි වැදගත් කියනවා. අම්මගේ තාත්තගේ ඒ වෙලාවේ තිබ්බ මානසිකත්වය මොකද්ද කියන එකයි වැදගත් කියනවා. මොන මානසිකත්වයකද තිබුණේ? කියන්නේ ඒ ඒ දරු උපතකට ළඟ කාලය තුල ඒ දෙනාගේ මනස ඒ කියන්නේ කොයිතරම් විදියකින් කොයි විදියකට තිබුණද ඒක කියන එක. පැහැදිලිද? එතකොට ඔන්න ඔය කාරණාවේදී ඊට පස්සේ ඒ කට්ටියද ඔක ඔක තව විදිහකට විස්තර කරනවා. ඔය කාරණාවම මේ ඒ අනුව ඒ කට්ටිය ඒ දෙන්නගේ මේ මනෝමය ශරීරයේ ඕරා එකේ වෙනසක් හිටිනවා. අපි සීලේ සමාදන් හොඳට සිල් රකින්න කෙනෙක්ගේ සිල් රකින්න නැති කෙනෙක්ගේ ඕර එක වෙනස් ඊට අනුව. ශ්‍රද්ධාව බලවත් කෙනෙක්ගේ දුර්වල කෙනෙක්ගේ ඕර එක දුර්වල ඒ බලවත් ස්වභාවයට හෝ දුර්වල ස්වභාවයටපත් වෙනවා. ඊට පස්සේ අත්හැරීමයි කියන ගුණයට අනුව ප්‍රඥාව කියන ගුණයට අනුව ඒ ඕර එකේ මනෝමය ශක්ති ශරීරය කියන එකේ වෙනස්කම් හිටිනවා. එතකොට එක අර සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියන ඒවා බලවත් නම් ඒ ඕර එක බලවත්. ඒකේ විශේෂ පොලිටි එකක් තියෙනවා. එතකොට තාත්තගේ ඕර එකයි අම්මගේ ඕර එකයි ඒ ඕර එකට අනුව ඊට ගැළපෙන ඊ අනුව ඒකට ගැළපෙන ආකාර එකක් විතරයි එතන ආකර්ෂණය වෙන්නේ. ගන්ධබ්බය කියලා පැමිණෙන එක්කෙනා උපතකට පැමිණෙන එක්කෙනාගේ ඕර එකත් අර අම්මා තාත්තගේ ඕර එකට ගැළපුණොත් විතරයි ඒව ආකර්ෂණය වෙන්නේ. එහෙම නැතිව අයින් හැදුවට බෑ විකර්ෂණය වෙනවා. අයින් වෙනවා. පැහැදිලිද? එතකොට ඒ කට්ටිය එහෙම කියන්නේ. එතකොට දැන් ඒ ඕවර් එකෙන් එහෙම කිව්වා කියලා ඉතින් අපි ඒක තේරුම් ගන්නත් කියලා වැඩක් නැහැනේ. ඕවර් එක කොහොමද හැදුනේ කියලායි තේරුම් ගන්න ඕනේ. යහපත් විදියට බලවත් ඕවර් එකක් හැදෙන්නේ කොහොමද කියලා ගත්තොත් ආය කියන් තියෙන ශ්‍රද්ධාවයි සීලයයි ත්‍යාගයයි ප්‍රඥාවයි කියන කාරණා හතරමත් තමයි බලවත් ඕවර් එකක් හැදෙන්නේ කෙනෙක්ගේ. ඒ ඕවර් එකට අනුව ඊට ගැළපෙන එකක් විතරයි ආකර්ෂණය වෙන්නේ. එතකොට ආන් ඒ විදිහට මේ කෙනේ ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ එතකොට අපි මනුස්ස ලෝකෙදී අපි සද්දා සීලය ත්‍යාගය ප්‍රඥාව බලවත් කරගෙන ඉන්නවා කියන්නේ සමහරවිට දිව්‍ය ස්වභාවයේ ගානකට බලවත් කරන් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් උපදිනවා. දැන් ඔකට උදාහරණ කතාවක් කිව්වොත් එහෙම මට මතකයි මේ එක තැනක තියෙනවා ධර්මයේ අටුවාවේ ධම්මපදේ. තියෙනවා මේ එක බමුණු බමුණෙක් බමුණු කෙනෙක් එයා මේ අර ගිහි ගෙදර අවුරුදු 16ක් ගිහිල්ලා සිල් රකින්නවා. තාපසයෙක් විදිහට සිල් රකින්නවා. සිල් රැකලා මෙයා කල්පනා කරනවා මං හිතන්නේ තරුණ කාලේ යන්න ඇති. සිල් රැකලා හිතනවා මේ මේ මම දැන් ගොඩාක් බලවත් විදිහට පිනක් රැස් කරගත්තා. මම මේකෙන් මේ මේ බමුණු සමාජයට බ්‍රාහ්මණ අයට යහපතක් කරන්න ඕනි කියලා මං දැන් දරුවෙක් උපද්දවන්න ඕනි කියලා හිතනවා. ආයෙ ගිහි වෙලා. හරි? එතකොට ඒකත් ඒක සිතුවිල්ලක්. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ගිහි වෙලා මේ මෙයා බ්‍රාහ්මණ සමාජයට කියනවා මම මෙහෙම මේ විදිහට මං මේ බලවත් සීලයක් රැකගෙන හිටියා මගේ මෙහෙම දරුවෙක් උපද්දවන්න කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ අර කට්ටියත් ඊට ගැළපෙන මේ ඒ මේ කෙනෙක් ගෙනල්ලා මෙයාට සරණ පාවල දෙනවා. ඊට පස්සේ ඒ අයගේ විවාහයෙන් දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා මේ බොහොම මේ කියන්නේ මට මතක හැටියට රහතන් වහන්සේ නමක් හරි ඔන්නෝම ගානකට යනවා. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ දැන් එයා සිල් රැකලා කියලා ඒ සිල් රැකලා එයා ඊට පස්සේ ගිහි වුණා කියලා ඒක නැති වෙලා යන්නේ එයාගේ සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා එයා ජීවිතේ පුරුදු කරලා තියෙනවා. එයා ඒක බ්‍රාහ්මණ අයට යහපතක් කරන්න කියලා ඒ විදිහට ගිහින් කරපු කටයුත්තක්. එතකොට ඔන්න ඔය විදිහට ඒ අම්මගේ තාත්තගේ විශේෂයෙන්ම මවගේ මෙතන බලපාන්නේ තියෙන සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණාංග ගොඩාක් බලවත් වෙලා බලවත් විදිහට එයා විවාහ ජීවිතේ දරුවෙක් ලැබෙන කාලේ පසු වෙනවා නම් ඒක කෙලින්ම ඒ දරු මේ ප්‍රබල දරු උපතකට උපකාර කරනවා. ඕකත් එක්ක තමයි කියනවා මේ ඔය කාරණාවක් මේ තවත් පොඩි ටිකක් ඔය ඔකටම අදාළ විදියට පැති ටිකක් කතා කරොත් එහෙම මේ මං අහලා තියෙනවා දැන් රජ්ජුරුවන්ට මේ ඉස්සර ඒ කියන්නේ මං හිතන අපේ ලංකාවේ මුල් කාලේ එහෙම තියෙන්නේ නැති රාජවංශේ රාජමහේෂිකාවගේ දරුවා තමයි රජ වෙන්නේ ඊළඟට. රාජ මහේෂිකාවගේ. එතකොට ඒකේ ඉන්නවා කියනවා රන්දෝලිය, රිදීදෝලිය, එහෙම යකඩ දෝලිය කියලා තුන් දෙනෙක් අහලා දෙනව නේද? අහලා නැද්ද කවුරුත්? දයන්ත මහත්තයා අහලා නැද්ද ඒ ගැන? ඒ කියන්නේ නෑ ආදුරනේ මම මේ මාත්මේ ඉස්සෙල්ලම තව මේක අහන්නේ. ඔව් එතකොට මං අහලා තියෙන එකක් ඈ. මම ඉතින් දැකලා තියෙන එකක් නෙමෙයි මම මේක අහලා තියෙන කියවලා තියෙන එකක්. ඇත්ත වෙන්නේ නැති නැත්තම් එතකොට රන්දෝලිය කියලා කියන්නේ දැන් රජුරු අපි දන්නවා රජ කෙනෙකුට එක එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ මහේෂිකා තව ගොඩාක් ඉන්නවනේ. ඒ වුණාට අන්තපුරේ කාන්තාව හිටිය කියලා ඒ ඕන එකෙන් රජ වෙන්න පුළුවන්ද? එහෙම බෑ නේද? ඒකේ දරුවොත් උපදිනවා. ඒ රජ වෙන්න බෑ. ඕන කෙනෙක් කාට හරි කෙනෙක් කෙනෙක් හම්බුනා කියලා රජ වෙන්න බෑ. එතකොට රන්දෝලිය ඒ කියන්නේ අග්‍ර මහේෂිකාව කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ ළමයා තමයි ඔය මේ රජ වෙන්න පුළුවන්. ඒතකොට ඉස්සර ඔය අග්‍ර මහේෂිකාව බවට පත් වෙන්න එයාට සූසැට කලාව කියන එකම පුරුදු කරන්න ඕනේ. සූසැට කලාවක් කියලා එකක් තියෙනවා. එතකොට ඒකේ ගොඩාක් ඒ කියන්නේ අරයා මේ හැම පැත්තෙම දක්ෂ කෙනෙක්ට විතරයි එතන යන්න පුළුවන්. ඒ කියන්නේ ශාස්ත්‍රීය ලේ තියෙන්නත් ඕනේ. අර රජ රාජ පරම්පරාවෙන් ආපු ලේත් බලනවා ඒ කාලේ මොකද හා ඒකත් බලනවා දැන් බුදුරජාණන් වහන්සේ කාලේ වෙනකොට තියෙනවා අත්මුතු පරම්පරාව පිටිපස්සට බලනවා පිටිපස්සෙන් පිටිපස්සට මෙයාගේ ශාස්ත්‍රීය ලේ මෙහෙම පිටිපස්ස හරියට තියෙනවාද කියලා එහෙම බලනවා එහෙම බලලා එයා නිකන් මේ අර අර සූසට කලාවෙන් පෙගුණ නැත්තම් ගන්න නැහැ. ඒ සූසට කලාවක් ප්‍රගුණ කරන්න පුළුවන් කියලා කියන්නේ එයා ගොඩාක් ප්‍රඥාවන්තයි. ගොඩාක් ප්‍රඥාවන්තයි. ඒකේ ඒ සූසට කලාවත් එක්ක එයාගේ ශ්‍රද්ධා සීල අනිත් ටිකක් තියෙනවා. ඒ කලා ටික බැලුවොත් එහෙම ශ්‍රද්ධා සීල ගොඩාක් දක්ෂ ගොඩක් මේ බලවත් කෙනෙක්. එයාව තමයි රන්දෝලිය කරන්නේ. එයාගේ එයාගෙන් උපදින දරුවව තමයි මේ රජ කරන්නේ. පැහැදිලිද? අර අනිත් ඔය රිදී දෝලිය යකඩ දෝලිය කියන්නේ රිදී දෝලිය කියන්නේ මම මතක හැටියට මේ ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ ඒ කියන්නේ ඕක කරපු නැති කෙනෙකුත් ඉන්නවා. අර ලේ ඔක්කොම තියෙනවා කරපු නැති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ යකඩ දෝලිය වෙනකොට මං මං හිතන්නේ අර ඔය රාජ ලේම නොවන තවත් වූ කාන්තාවොත් ඉන්නවා. ඒතකොට ඒ අයගේ දරුවෝ රජකමට ගන්නෑ. ඒතකොට රාජ පරම්පරාව ඔන්නෝමයි පහළට ගේන්නේ නොනැසී පහළට ගේන්නේ බලවත් කෙනෙක්ව බිහි කරන්නේ ඔහොම. දැන් අපි ගත්තොත් එහෙම සිදුවත් කුමාරයාගේ උපත ගත්තත් එතනදී තියෙනව නේද මහා මායා දේවිය උපෝසත් සීල සමාදන් වෙලා දන් දීලා එහෙම නේද ඉන්නකොට නේද හීනයක් දැකලා ඒ බෝසතාන් වහන්සේ මව කුසල පිරිසිඳගන්නේ. පැහැදිලි නේද? එතකොට ඕක ජාතක පොතේ තියෙනවා ගොඩාක් තැන්වල රජ රජුරවන්ට දරුවෝ නැති වුනහම රජුරන් දරුවෝ අර අගමෙහිසියට දරුවෙක් නැති වුනහම ඔය විදිහට උපෝසත් සීල සමාදන් වෙලා ඔය විදිහට කටයුතු කරලා තමයි දරුවෙක් ලබාගන්නේ. පැහැදිලිද? එතකොට ඒ කරන්නේ මොකද? සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියනවා බලවත් කරලා ඒ බලවත්කමින් යුතු කෙනෙකුට ආරාධනා කරන එකක් කරනවා. එතකොට ඒ අම්මා තාත්තා ගාවට එන්න සාමාන්‍ය කෙනෙක්ට එන්න බෑ. ඒකෙත් අර විශේෂ කාරණාවක් තියෙනවා මම එක කිව්වේ අර මහා කස්සප මහරතන් වහන්සේ ලෝකෙ දිහා බලන සිද්ධියේදී මිනිස්සු උපදින හැටි චොත වෙන හැටි බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා කස්සපය ඔබට ඕක සම්පූර්ණයෙන් බලන්න බෑ කියනවා මහා කස්සප මහරතන් වහන්සේට. අභිඥාලාභී 80 මහා ශ්‍රාවකයන්ගේ තුන්වෙනි ශ්‍රාවකයා වෙච්ච මහා කස්සප මහ රහතන් වහන්සේලා සම්පූර්ණ එක බලන්න බෑ කියනවා. ඒකයි ලෝකවිෂය අචින්තියයි කියලා කියන්නේ. හරිද? ඒක බුදුර බුදුරයන් වහන්සේටම තමයි සම්පූර්ණ විෂය වෙන්නේ. බුදුර අර දැන් අර මහා කස්සප මහ රහතන් දකිනවා මෙහෙම කෙනෙක් යුත වෙනවා මෙහෙම උපදිනවා මව කුසක පිළිසඳ ගන්න උපදිනවා කියලා. අර බුදුරයන් වහන්සේ දකිනවා එතන ලක්ෂ ගාණක් වෙනස් වෙනවා කියලා. ඒකේ. ඒ කියන්නේ එක්කෙනෙක් ඔන්න දැන් එතෙන්ට අර අපි අර කිව්වේ දැන් ඒ සද්දා සීල ත්‍යාග ප්‍රඥාව වලට අනුව ඒක ආසන්න කෙනෙක් එනකොට සමහරවිට ඊට වඩා හැකියාව තියෙන කෙනෙක් ආපු ගමන් ගන්ධබ්බෙක් අර අරයව අතරින් රිප්ලේස් වෙනවා වගේ වෙනවා. අයින් වෙනවා. ඊට පස්සේ තව ඊට වඩා බලවත් කෙනෙක් ආවොත් අර අර ඉන්න කෙනාව රිප්ලේස් වෙනවා. ඔන්න ඔහොම වෙලා තමයි ස්ථාවර වෙන්නේ. ගන්ධබ්බෙක් මව් කුසක. එතකොට ඒක අර වෙන්දේසියක් වගේනේ. වාහන වෙන්දේසියක් වගේ, ගෙවල් වෙන්දේසියක් වගේ කාරණාවක් තමයි ඒ කාරණාව මේ වැඩිම ලංසුවට තමයි යන්නේ. වැඩිම ලංසුවට යන්නේ. අන්න ඒ වැඩිම ලංසුවට යන හින්දා තමයි මේ පින බලවත් කෙනෙකුට එයා කැමති තැනක උපදින්න හැකියාව තියෙන්නේ. පින බලවත් නම් තමන්ගේ සද්දා සීල ත්‍යාග ප්‍රඥාව බලවත් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක සංකාරුප්පති සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ මේ සංස්කාරයන් නිසා උපත හටගන්නේ කියලා කියලා එතන විස්තර කරනවා මේ එතන මට මතකයි තියෙන්නේ කරුණු පහ පහම ගන්නවා. සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියලා සුතේ කාරණාවක් විදිහට ගන්නවා. සුතේ කියන එක තිබ්බන් නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ ඒකේ. එතකොට ඒ කරුණු වලට අනුව ඒ කරුණු බලවත් නම් කෙනෙක් එයා කල්පනා කරොත් බුදුරජාණන් ආදේශනා කරනවා මේ මම ගිහිලා අසවල් සිටු කුලේ අසන අතන උපදින්න ඕනි කියලා කල්පනා කරොත් එහෙම එයාට එතන උපත ලැබෙනවා කියනවා. එතන මව කුසක් සකස් වුණොත් එහෙම ඒ කියන්නේ අනිත් ඔක්කොමලා අරිත් අය ආවට මෙයා තරම් සල්ලි නැහැ. මෙයා තරම් බලවත් නැහැ. මෙයා තමයි වැඩිම ලංසෝ විදිහට මෙයා කැමති තැනක එයා උපත ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එයා අසවල් රජ කුලයේ මං ඉපදෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කළොත් ඒකත් සිද්ධ වෙන දෙයක් කියනවා. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල ධර්ම වැඩ වඩලනවා. මොකද එයාගේ බලයෙන් හින්දා අර අනිත් අයව ඔක්කොම රිප්ලේස් කරන් මෙයා යනවා. එතකොට සමහර අය දැන් බෝසතාණන් වහන්සේලා වගේ ඔහොම උපදිනවා මේ තමන්ගේ කලින් ජීවිතේ වෙලා හිටපු අම්මලා තාත්තලා දිහා බලලා උපදිනවා. මේක අපි සිද්ධාර්ථ කුමාරගේ උපත ගැනීම කියලා නේද? කාලය, දීපේ, දේශය, කුලය මව බලලා ඉපදුනා කියන්නේ. ඇයි උන්වහන්සේගේ තියෙන සද්දා, සීල, සුත්‍යාග ප්‍රඥා අතිශයින්ම බලවත් මට්ටමක් තියෙන්නේ. ඒතකොට කවුරුත් නැහැ ඒකත් එක. ඒතකොට උන්වහන්සේ බලනවා මං කොහෙද, කොයි අම්මා තාත්තද, කොතනද උපදින්න ඕනි කියලා බලලා හරි මං එතෙන්ට යනවා කියලා යනවා. එතකොට අනිත් ඔක්කොම ලයින් වෙන්න වෙනවා. කිසි කෙනෙක්ට ළඟට එන්න බෑ. පැහැදිලිද? ආන් එහෙම එතකොට කෙනෙක්ට ඊට පස්සේ බුදුරණන් වහන්සේ එතන දේශනා කරනවා එහෙම බලවත් කෙනාට මේ සීක බල ධර්ම පහ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන එයා කැමතුනොත් අසවල් මන් දිව්‍ය ලෝකේ දේවනිකායේ උපදින්න ඕනි කියලා එතනත් පුළුවන් කියනවා නැත්තම් අසවල් දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන් කිව්වොත් එතනත් පුළුවන් දැන් එක සිද්ධියක් තියෙනවා විමානවත්තු වල මේ එක උපාසිකාවක් එයා මේ මේ සකදාගාමී වෙනවා ධර්මයේ පුරුදු කරලා සකස් දාගන්න. එතකොට එයාගේ සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ඒවා අතිශයින් බලවත් මට්ටමක් තියෙනවා. ඊට පස්සේ එයාට අහන්න ලැබෙන ඔය තවතිසාවේ නන්දනවනය ගැන විස්තර අහන්න ලැබෙනවා. රහතන් වහන්සේ නමක් මම හිතන්නේ මුගලන් මහරතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට විස්තර කරන්න ඇති. ඊට පස්සේ ඒක බොහොම අලංකාර ස්වභාවයේ තියෙනවා දැකලා මෙයාට හිතෙනවා මම ගිහින් එතන උපදින්න ඕනි කියලා. ඊට පස්සේ ගිහිල්ලා එයා එතන උපදිනවා. ඊට පස්සේ මුගලන් මහරතන් හම්බුනම කියන අනේ ස්වාමීනි බලන්නකෝ මේ මම මේ මේ මම මේ හීන වූ කාම ලෝකේ හිත පිහිරව ගත්තනේ කියලා. කියන්නේ එතන ගියාට පස්සේ යාට එතන අපරාධ කියලා ඉවරල මට මේ මෙතෙන්ද ගියේ. තේරුණා නේද? ඒ කියන්නේ සමහර වෙලාවට එහෙම තියෙන්නේ නේද අපි දැන් මිනිස්සු සමහර වෙලාවට ඉන්නේ හොඳ රස්සාවක් කරන්න හැකියාව තියෙද්දි දුර්වල රස්සාවක් හරි කරනකොට එයා අපරාධ කියලා පස්සිතෙන් අපරාධ මට අර රස්සාව කරන්න තිබ්බා කියලා. ආන් ඒ වගේ අර අර විදිහට කල්පනා කියනවා මේ අපරාධ ස්වාමීනි මම මෙතන හිත පිහිටව ගත්තානේ කියලා. එතකොට හිත පිහිටව ගත්ත පමණින් එතන උපතට යන්නේ හිත පිහිටව ගත්තොත් Tamanට හැකියාව ඊට වඩා බලවත්ව තිබිලා හිත පිහිටව ගත්තොත් එතන හිත පිහිටවන තැන ලැබෙනවා Tamanට. Taman හැකියාවෙන් දුර්වල විඳලා හැකියාව කියලා කියන්නේ සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන ඒවා හැකියාවෙන් දුර්වලව ඉඳලා දිව්‍ය ලෝකෙ හිත පිහිටව ගත්තා කිව්වට දිව්‍ය ලෝක යන්නේ නැහැ. හැබැයි දිව්‍ය ලෝක යන මානසික මට්ටමක තිබිලා මනුස්ස ලෝකෙ හිත පිහිටව ගත්තොත් දිව්‍ය ලෝකේ යන විදිහට සද්දා, සීල, ත්‍යාග, ප්‍රඥා බලවත්. හැබැයි මනුස්ස ලෝකේ මෙයා අසවල් තැන උපදිනවා කියලා හිතුවොත් එන්න පුළුවන්. එහෙම තමයි දෙවිවරු පහළට එන්නේ. දෙවිවරු පහළට එන්නේ. දැන් මේ බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ ගොඩාක් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා අශෝක අධිරාජ්‍යයේ කාලේ. ඒ කාලෙදී මේක විසඳන්න පුළුවන් කෙනෙක් කවුද කියලා බලලා දෙවිවරු ගිහිල්ලා ආරාධනා කරනවා බ්‍රහ්ම රාජයෙකුට. තිස්ස කියලා බ්‍රහ්ම රාජයෙකුට. කියනවා මෙහෙමයි මේ බුද්ධ ශාසනය ගොඩාක් මෙහෙම ගැටලු තියෙනවා ඔබ ගිහිල්ලා ඔබ ගොඩාක් බලවත් ඔබ ගිහිල්ලා මේක මේ මේක විසඳන්න කියලා උපකාර කරන්න කියන මේ ශාසනය පවතින. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය ගැන කියපු හින්දා ඒ අදහසින් ඒක ආරාධනාව පිළිඅරගෙන තමයි එයා කොහෙද ඉපදෙන්න ඕනි කියලා බලලා බ්‍රාහ්මණ පවුලක උපදිනවා මේ පොඩි දරුවෙක් විදිහට. එයා තමයි පස්සේ මොග්ගලී පුත්‍ර මහරතන් වහන්සේ වෙන්නේ. පැහැදිලිද? මොග්ගලී පුත්‍ර මහරතන් වහන්සේ වෙන්නේ එහෙම. එතකොට එයා එයාගේ පින්බලය අධික හින්දා එයා එයාට සුදුසු පරිසරයක් බලලා එයා තීරණය කරන. ඒ කියන්නේ මහා මහා බලවත් කෙනෙක් තැනක්ම හොයන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් බලවත් තැනක නිකන් මහා රජ කුලේ එහෙම හොයන්නේ නැහැ. ඒ ඒ අය බලන්නේ මං මං එන්නේ මෙන්න මේ අවශ්‍යතාවයට මේ කාරණාව කරන්න මේ කාරණාවට ගැළපෙන්නෙම කොතනද කියලා බලලා මං එතෙන්ට එනවා කියලා වෙලා තීරණය කරොත් එහෙම එතෙන්ට වෙන කෙනෙක්ට එන්න බෑ. එයාගේ තමයි වැඩිම ලංසුව. තීරණය ඒක ඉල්ලීම. ඊට පස්සේ එහෙම වෙලා තමයි කරන්නේ. ඒ විදිහට තමයි මේ බුද්ධ ශාසනය ගොඩාක් වෙලාවට පහළට යනකොට දිව්‍ය ලෝකයෙන් තමයි කට්ටිය එන්නේ. ඒක ඒක ඒක ආයේ නගා හිටවන්න දිව්‍ය ලෝකයෙන් කට්ටිය එන්නේ. එහෙම දැන් ඔය ආනන්දමයි ස්වාමීන් වහන්සේත් ওই කාරණාව කියලා තියෙනවානේ. ආ තියෙනවානේ දුන්දාස් චරිතාපදාන් තියෙන්නේ. දිව්‍ය ලෝකයේ මීට කලින් මට කලින් ඕල්කර්තුමා මේ මේ කට්ටියව එව්වයි කියනවා. යන්න කියලා වල්ලා ගිහිල්ලා උදව් කරන්න කියලා වල්ලා යවුවා කියනවා. මෙයා මේ මේ දෙවි කෙනා පස්ස ගහලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා මේ මං හිතන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කිව්වා කියලා උන්වහන්සේ කියන්නේ. දෙවි කෙනෙක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉන්නේ. එයා කිව්වලු මේ ඔයා දැන් බුදු වෙන්න අදහස් කරන්නේ නේද ඉන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ ඔහු කිව්වලු ඉතින් බුදු වෙන්න ඉන්න කෙනා මේ මේ මිනිස්සුන්ට උදව් කරන්නේ නැත්තම් බුදු සාසනේ මේ වෙලාවට කවුද උදව් කරන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ ඒක ඇහුවට පස්සේ එහෙනම් මං යන්නම් කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා එතකොට උන්වහන්සේ ඉපදෙන්නේ ඔය බලංගොඩ ඒ මේ ඒ කට්ටිය රදල ඒ කියන්නේ ඒ පැත්තේ හිටපු හොඳ බලවත් પરම්පරාවක්. ඒ පැත්තේ ගොඩාක් ඉඩම් කඩම් තිබ්බ ගොඩක් බලවත් પરම්පරාවක තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ ලොකු දෙයක් කරලා යනවා ආයි පාරක්. පැහැදිලිද? ඒකට තමයි සංකාර උප්පත්තිය කියලා කියන්නේ සංස්කාරයෝ තමයි අපේ උපත සකස් කරන්නේ. ඒ සංස්කාරය මොනවද? සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන එක. ඔය කාරණා හතර තියෙනවා කියලා කියන්නේම සුතේ තියෙනවා කියන එකයි. නේ? සුතේ දහම් දැනුම නැතුව සද්ධාව හදාගන්නත් බෑ සීලය හදාගන්නත් බෑ ත්‍යාගය හැදෙන්නෙත් නෑ ප්‍රඥාව හැදෙන්නෙත් නෑ එතකොට පිටිපස්සෙන් සුතේ කියන එක තියෙනවා ඒ හින්දා ඒ කාරණා හතරකින් විස්තර කරන්නත් පුළුවන් පහම එකතු කරලා විස්තර කරන්නත් පුළුවන් ওই කාරණාව අන්න එතකොට ඔය විදිහට මේ බලවත් කට්ටිය manuss ලෝකෙට එනවා ඒ කට්ටිය හිත පිහිටවගෙන මම මෙතන උපදින්න ඕනි කියලා හිතුවොත් එයා එතන උපදිනවා ඉපදිලා එයාගේ කාරණාව කරලා ආය යනවා ওই විදිහ තමයි බෝසතාණන් වහන්සේලා එන්නේ. මං හිතනවා මේකත් එක මම නිකන් පොඩි කාරණාවක් කිව්වා. සමහර ලාවට දැකලා තියෙනවා නේද? විස්තරවල සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේ ගිහිල්ලා බලු බලු ආත්මික ඉපදිලා එහෙම ජාතක කතා අහලා තියෙනවා නේද? සුනක ආත්මික ඉපදිලා තව ගොඩාක් අයක මේ එහෙම. එතකොට මට හිතෙනවා ඕක මේ වෙන්න ඇත්තේ සමහර විට මේක මගේ අදහසක් විතරයි. මේක නිකන් හිතන එකක්. දැන් ඔතන බෝසතාණන්සේට හිටපු ප්‍රධාන පිරිස මොනවා හරි වෙලා දුර්වල වෙලා පහලට වැටුනොත් තිරිසන් ලෝකෙට එතකොට ඒ අයව ගලවන්න බෝසතාණන් වහන්සේ ඉන්න ඇති කියලා මට හිතෙනවා. පැහැදිලිද? ඒ අය අතෙන්ට ගියොත් එහෙම ඊට පස්සේ දැන් ඒ අයට පිහිට වෙන්න මම යන්න ඕනි කියලා වල ඒ උන්වහන්සේට කැමති තැනක උපදින්න පුළුවන්. අර බලයේ හින්දා එතකොට එහෙම එන්න ඇති කියලා මම හිතනවා. අර කට්ටියම එකතු වෙලාම එකපාර එනවා කියනවට වඩා අර අනිත් කෙනා වෙනුවෙන් එන්න ඇති කියලා හිතනවා. ඉතින් ඕන් ওই විදිහට තමයි මේ ওই සංකාරුප්පත්තිය තියෙන. එතකොට ඕකත් එක්ක අපිට ගන්න තියෙන කාරණාව තමයි දැන් දරුවෙක් හැදෙන්න කදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ওই කාරණාව දැනගත්තොත් එයාට ලොකු පහසුවක් ඕක. නැත්තම් මිනිස්සු කරන්නේ සාමාන්‍ය විදිහට කාලා බීලා ජොලියේ ඉන්නවා. ඉතින් ළමයෙක් හැදෙනවා. ඊට පස්සේ ඒ වගේම කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් ළමයෙක් හැදෙනවා. හරි? ඊට පස්සේ මේ අර ඊට පස්සේ ඒ ළමයාව ගුණ යහපත් කරන්නයි අර එහෙම කරන්නයි කියලා ජීවිත කාලයක් උත්සාහ කරනවා. අවුරුදු කීයක් නැහැනවා දෙවෙනුයි. එහෙම කරලා අඬා අඬා අම්ම ඔය අම්මලා එහෙම ගොඩාක් අඬා අඬා උත්සාහ කරනවා. ඉතින් අර ඇවිල්ලා තියෙන සතර අපායේ. යන්තම් උඩාපු කෙනෙක් එහෙම ඇවිල්ලා තියෙන. ඉතින් එයාව එහෙම හදන්න බෑ. මොකද එයා සසරේ ගෙනාව පුරුදු ටිකක් තියෙනවා. ඒවා එහෙම සකස් වෙන්නේ අපි මේ ජීවිතේක මම දකින විදිහට 100%කටත් අඩු ප්‍රමාණයක්. කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්. ওই කට්ටියෙන් බැලුවොත් එහෙම ওই කට්ටිය එහෙම් පිටින්ම වෙනස් වුණා කියලා කියන්න බෑ නේද? අපේ යම් මට්ටමක් එක්කලා අපි ඒකේ වෙනසක් අපි තියෙන්නේ. ඒතකොට 130කටත් අඩු ප්‍රමාණයක් ඒ 130ත් දෙමව්පියන්ගේ පරිසරයෙන්ුයි ඒ දරුවාගේ පැත්තෙනුයි උපරිම උත්සාහයක් හරි පැත්තට යෙදුවොත් තමයි 130ක් කියලා කියන්නත් බැරි තරම්. මට ඉලක්කමක් කියන්න බෑ ඇත්තටම. මම නිකන් කිව්වේ 150ක් කොහෙත්ම වෙන්නේ නැහැ. 40ක් කොහෙත්ම වෙන්නේ නැහැ. 130ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් තමයි පේන්නේ. එතකොට ඒ හින්දා අපි කොහෙන් හරි අර සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියන ඒවා දුර්වල කෙනෙක්ව මනුස්ස ලෝකෙට එක්කන් ඇවිල්ලා. මොකද ඒ જાතිය විදිහ ඒ જાති ඒකට ගැලපෙන්න ඕර එකක් තමයි අපේ තිබුණේ. දෙමව්පියන්ගේ. ඒ ඕර එකට ගැලපෙන විදිහට එයා එතෙන්ට ආවා. ආවට පස්සේ අපි මෙයාව හදන්න ඕනි මෙහෙම මෙහෙම කියලා එහෙම ලොකු වෙනසක් කරන්න බෑ. හොඳම වැඩේ තමයි ඒතකොට ජීවිත කාලයක් ඒ වෙනුවෙන් නැහැනවට වඩා අර අවුරුදු කීපයක් විවාහයට කලින් විවාහයට දරුවෙක් ලබන්න කලින් ඉඳන් අවුරුදු කිහිපයක් ඒ කට්ටිය මේ ඒ විදිහට සද්දා සීල ත්‍යාග ප්‍රඥා සුත ත්‍යාග ප්‍රඥා කියන පහම කියන්න පුළුවන් ඒවා බලවත් කරන වැඩ පිළිවෙලක දෙමව්පියෝ දෙන්න හිටියොනම් ඊට වඩා ලොකු යහපතක් තියෙනවා ලැබෙන කෙලිම දරුවගේ ආය හමුතුවෙන් හදන්න ඕනේ ඕනේ නැහැ ලොකු වෙනසක් කරන්න ඕනේ එයා කොහොමත් බලවත් වෙනවා. හරි නේද? ඕකේ විශේෂ අවස්ථාවල් තියෙනවා පින් බලය වැඩි කෙනෙක් එයාගේ දෙමව්පියෝ කලින් ජීවිතයක මොකක් හරි හිටපු දෙමව්පියෝ හරි සහෝදරයෝ හරි මොකක් හරි එකක් දැකලා එතෙන්ට එන කෙනෙක් වෙන්න පුළුවන් ඒක. ඒක විශේෂ අවස්ථාවක්. එයාට උපකාර කරන්න මේ එතෙන්ට කෙලීම ආවෙන්න පුළුවන්. එතකොට එයා අර ලොකු සල්ලි තිබ්බ කෙනෙක් අර අර වෙන අපි හිතමුකෝ අසවල් යාළුවා මෙතන ඉන්නවා කියලිවල එයාගේ ගාවි මාත් ගියක් ගන්න ඕනි කියලිවල ගියක් ගත්තා වගේ වැඩක්. ඊට වඩා ගියක් හැකන්න හැකියාව තිබුණා. හැබැයි අර යාළුකම හින්දා අර මිත්‍රත්වයේ හින්දා ඒ වගේ අර සසර බැඳීමක් හින්දා ආ කමන්නේ මම මෙයාට උදව් කරන්න ඕනි කියලා එතන උපතකට ආව වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඊට පස්සේ ඒ එතකොට එහෙම උපතකට ආපු කෙනෙක් රූපයෙන් එයාගේ රූපේ ගොඩක් අලංකාරයකට එනවා. බොහෝ සෙයින් ඊට පස්සේ විශේෂයෙන්ම ගුණය ලොකු ගුණයක් පිළිටනවා. ප්‍රകൃතියම. ඊට පස්සේ මේ ප්‍රඥාවක් පිළිටනවා. ඒ කියන්නේ සද්දා සීල සුත්‍යාග ප්‍රඥා කියන ඒවා ඒ එක එක එයා පුරුදු කරලා තියෙන මට්ටම් වලට අනුව යම් බලවත් මට්ටමක පිහිටනවා. ඒහින් පැහැදිලිද? ඔව් ඒ හින්දා අපි එතන මේ ධර්ම දේශනාවේ ඉතුරු කැලලත් අවසන් කරලම සාකච්ඡාවට ගියොත් එහෙම ඒ හින්දා හොඳම වැඩේ තමයි විවාහයකට කලින් ඉඳන් ඒ දෙමව්පියෝ දෙන්නම මේ විදිහට සද්ධා සීල සුත්‍යාග ප්‍රඥා ඉක්මන වැඩ පිළිවෙලක බලවත්ව යෙදීම. විවාහේ විවාහේ දරුවෙක් ලබනවා නම් ඊට පස්සේ මේ ඒ විදිහට බලවත්ව යෙදිලා ඒ ඒ විදිහට දරූපතකට පරිසරයක් සකස් වීම. ඒක ඊට පස්සේ ඒකේ අන්තිමයට ඒක ගොඩාක් බලවත් කරන තමයි උපෝස සීලය වගේ සති දෙකක් විතර උපෝස සීලය අරගෙන රුවන්වැලි සෑයක් ගා වගේ වන්දනා කරලා දෙවිවරුන්ට ආරාධනා කරලා ඒ වගේ කරොත් එහෙම ගොඩාක් ඒක තව ගොඩාක් යහපත් විදියට වෙනවා. ගොඩක් එහෙම දරුවෝ නැති අයට දරුවෝ ලැබිලා තියෙනවා ඒ විදියට. පාලයක් ගිහිල්ලා මේ ඒ විදියට රුවන්වැලි සෑයගාවට ගිහිලා විදියට අර කල්නු සද්දා සිලුත්‍යක් ප්‍රඥා පුරුදු කරගෙනත් ඇවිල්ලා අර විදියට දේව ආරාධනාවලුත් කරලා ඒකේ ප්‍රතිඵලයක් විදියට දරුවෙක් උපදුනහම ඒක ගොඩාක් ගොඩක් බලවත් දරුවෙක් වෙනවා. අනිත් ඇයට වඩා. එහෙනම් අන්න ඒ කාරණාව හිතේ තියාගෙන ඒක බෝධිනාස නමක් ගාව කරන්න පුළුවන් දැන්. අපි කිව්වොත් එහෙම දැන් මම උදාහරණයකට උදාහරණෙච්චර නම් ඕනේ මේ ඔකට අපි කියපු උදාහරණ ටිකත් ඇතිනේ. හොඳයි එහෙනම් මොනවා හරි මේ ගැන අහන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් කියන්න දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන් ආනන්ද මහත්තයා මොකද මට හිතන මේක ස්වාමීනාද කලින් කරලා තිබ්බ දේශනාවක් ඒක නම් ඇත්ත කලින් කරන් තියෙන මටත් අවුරුදු 50කට අරකට ඉස්සලා කරා නම් ඔතක් කියලා හිතෙනවා <laughs> ඒක තමයි නෑ ඇත්තටම හඳුනන මේවා ගැන අපි කල්පනා කරන්න හිතන්නේ නැති එක තමයි වැරද්ද හුඟක් වෙලාවට ඉතින් මේ වගේ දේවල් මගහැරෙනවා කොහෙන් කොහෙන් හරි අනේ අනේ අපරාධනේ අපරාධේ ඒ කියන්නේ අපි එහෙම ආගමක නෙවෙයි නම් මේ කිසි දෙයක් දන්නේ නැති නිකන් අපි හිතමුකෝ සාමාන්‍ය දෙවියන් වහන්සේව අදහන් ඉන්න ආගමක නම් ප්‍රශ්නයක් නෑ අපි දන්නේ නෑනේ අපි ආගමේ එහෙම ඇත්තේ නෑ මේක එහෙම නෑනේ මේකේ සංකාරුප්පත්ති කියලා සූත්‍ර දේශනාවල් පිටින් මෙහෙම උපදකට යන්න පුළුවන් මෙහෙම උපදකට යන්න පුළුවන් කියලා විස්තර කරලා ධාතු ධාතු මෙහෙමයි එකතු වෙන්නේ කියලා විස්තර කරලා ඔක්කොම කියපු ආගමක් නෙමේක. නේ? බුදුරයන් ආ සංකාරුප්පත්ති කියලා ටිකක් කියලා ධාතු ධාතු වශයෙන් මේ සත්‍ය සංසන්දනය වෙලා සම වෙන්නේ කියලා ඒව ඔක්කොම කියලා තියෙනවානේ. මං අමුතුවෙන් මට මොකක් කිව්වේ නෑනේ මම. තිබ්බේවා. ඉතින් එහෙම තියෙද්දි අපි ඒවා ඒක මිනිස්සු ගැන දැනුවත් නෑ කියන එක හරි පුදුම අපරාධයක් නේ. ඒක ඇත්තටම ගොඩක් වෙලාවට දැනුවත් වෙලා තියෙන අර ගන්ධබ්බ කියන මේක ගැන දැන් කොච්චර විවේචන තියෙනවද මේ වාද තියෙනවද ඒක මොකද්ද කියන එක. ඕවගේ දේවල්ට යනවා මිසක් කරන්න ඕනේ වැඩේ කෙරෙන්නේ නැති එකයි. හරියට හරි. ඒ කියන්නේ ගන්ධබ්බය ගැන මහා වාද විවාද කරනවා. ඒ වුණාට ගන්ධබ්බයක් පැමිණීම කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සංකාරුප්පත්ති වලට අනුව උපතකට එීම කියන කාරණාව. ඒකෙන් අපි දැනගෙන ඒකෙන් තමන්ගේ ජීවිතයට යහපතක් කරගන්න ඒක නෑ. අපි මහා වාදිවාද වලට ගිහිල්ලා ගන්ධබ්බ කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි. අන්තරාභවයේ තියනවද නැද්ද? ඕනේ ප්‍රශ්න නේ මිනිසුන්ට. ඒ වුණාට අපි නිකන් බොරුවට ඒව ගැන තර්ක කරාට ඕවා නෙමෙයි ඇත්තටම gedarක ප්‍රශ්න තියෙන්නේ. ගන්ධබ්බයක් ඉන්නවද නැද්ද? අන්තරාභවයේ තියනවද කියනවා අදාළ නැහැ ගෙවල් වල ප්‍රශ්න වලනේ. ගෙවල් වල තියෙන වෙනම ප්‍රශ්න ටික. ඉතින් හරි අපරාධයක්. ඒකයි මේ කාරණා ඉස්මතු වෙන්න ඕනේ අවශ්‍යතාවය තියෙන්නේ මේ ලොකු දෙයකට යන්න පුළුවන් එහෙම වුණොත් එහෙම. ආනන්ද අපි හිතන්න අපේ සමාජයේ මේ විදිහට පුරුදු කරා කියලා ඈ කොහොම වෙයිදනේ? ඒ. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ ගැන මොකක් හරි ධර්ම දේශනාවක් එහෙම මොන හරි කරලා තියෙනවද? මම නම් දන්නේ නැහැ. මම අහලා නැහැ. ඒ. මට ඇහිලා නැහැ. ආනන්දමයි ස්වාමීන් වහන්සේ උන්නාසී ඉපදුනේ මෙහෙමයි කියලා කියලා තියෙනවා. එහෙ. උන්නාසී ඉපදුනේ මෙහෙමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය ස්වභාවයක් ඇදෙව්වා. ඇදවල ඉවරලා එතෙන්ට මේ මේ ඕල්කර්තුමා කීප දෙනෙක්ගේ නම් කියනවා. ඒ කාර්යනකාරී දර්පාලතුමා හිටියද කොහෙද? ඔය වගේ කට්ටියගේ තව ස්වාමීන් වහන්සේලාගේ නම් වගේක් කියනවා. ඒ අය ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා මේක උදව් කරන්න කියලා කියනවා. කිව්වට පස්සේ අර කට්ටිය එනවා කියනවා මෙයා පොඩක් හිතුවක්කාරයි කියනවා. ආනන්දමයි ස්වාමීන් වහන්සේ. කියනවා මම ටිකක් හිතුවක්කාරයි මේ ඒක අහන්න නැතුව ඉන්නවා. ඊපස්සේ ආයෙ ගෙන්නනවා දෙවෙනි පාර. ඒතර ඒ හින්දා තමයි ආනන්දමල් ස්වාමීන් වහන්සේ අර කට්ටියට පස්සේ එන්නේ. මුලින් බැජ් එකේ ආව නම් ඒ ඒ බැජ් එකේම තමයි එන්නේ. ඊට පස්සේ දෙවනි පාර ආවෙලා අයි ගියේ නැත්තේ මෙහෙමයි කියලා ආයෙ කියනවා. ඊට පස්සේ තමයි කරුණ කිව්වම ඔයා දැන් බුදු වෙන්න නේද බලන් ඉන්නේ. බුදු වෙන්න බලන් ඉන්නවනම් ඔයා මිනිස්සුන්ට උදව් කරන්නේ නැත්නම් ඔයා මේ මොකටද බුදු වෙලා කියලා. එහෙම කොහොමද බුදු වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කැමති වෙලා තමයි එන්නේ. ඇවිල්ලා ආනන්දමයි සාංශික ඒ කියන්නේ දිව්‍ය දෙවි කෙනෙක් වෙලා ඉද්දිත් සද්දා සීල සුත්‍යාග ප්‍රඥා තිබ්බ කියලා හිතුවක්කාර ගති එහෙමම නැති වෙන්නේ නැහනේ. කෙනෙක්ගේ සමහර ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. ඊට පස්සේ පොඩි කාලෙත් හරි හිතුවක්කාරයි කියලා. එහෙම හරි ගහ ඒ කියන්නේ හරි ළමයින්ට එහෙම ගහලා හරි එහෙම චණ්ඩි චණ්ඩි කෙනෙක් කියනවා ආන්දමසල් පොඩි කාලේ ළමයින් බයයි කියන පස්සේ ඔය තමයි මං ආයේ කාටවත් හිරිහැරයක් කරන්නේ නැහැ කියලා ඉවරලා එයා හිගියාම අදිෂ්ඨාන කරලා ඉක්මනවා එහෙම කෙනෙක් මටත් මතකයි ඉන්නකොට මේ ටීචර් කෙනෙක් හැටියට බොහොම සැරයි කියලාත් මට ආරංචි ආර්තිය ඒ කාලේ ඉතින් ඉගෙන ගත්ත කට්ටිය හිටියානේ ආහ් ඔව් ඒ කියන්නේ හිත හොද වුණාට හරි සැරයි. එයා ගినాපු විදිහක් ඒක. උන්න එයා කියන්න බෑ ඉතින් උන්වහන්සේ ගినాපු විදිහක්. ඉතින් ඒක උන්වහන්සේ ආපු විදිය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සංකාරුප්පා සූත්‍රය මට දැන් මේ දේශනාව මේ සාකච්ඡා කරලා තමයි සංකාරුප්පා සූත්‍රය ඔළුවට ආවේ. මට ඒක අමතක වෙලා වගේ තිබුණේ. එතකොට ඒකේ කෙලින්ම කියනවා සද්දා සිට සුත්‍යාග ප්‍රඥා කියන මේ සීක බල ධර්ම වඩපු කෙනෙක්ට බලවත් කරපු කෙනෙක්ට කැමැති තැනක කැමැති උපතකට යන්න පුළුවන් කියනවා. ඒක බයව බලවත් නැහැ ඊට පස්සේ කියන යා නිවන් දකින්න ඕන කියලා වැඩ පිළිවෙලකට ගියොත් ඒක කරන්න පුළුවන් කියලා. ඒක ඒක බුදුහාමුදුරන්ගේම සූත්‍රයක් නේද හාමුදුරනේ? ඒක මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාව. ඒක හරියට හරි. ඒ විදිහට තමයි මේ ලෝකේ ස්වභාවය වෙන්නේ. ඒකේ වැඩ කරන ධර්මතාවය තමයි මම අර කිව්වේ අර ඒ ඕර එකකට අනුව ඒ ඒ ආකර්ෂණ බල විකර්ෂණ බල වලට අනුව තමයි අන්තිමේදී ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙම එක තැනකින් තමයි සිද්ධ වෙන්නේ. ඒක පිටිපස්සේ තියෙන ඒක වෙන්න හේතුව තමයි සද්දා සීල සුත්‍යාග ප්‍රඥා. තා මොන අදහන් තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ආව. මේක ඇත්තෙන්ම ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත්ම වටිනා දේශනාවක්. මේක අර කිව්වා වගේ ඇත්තෙන්ම ඉස්සලා කිව්වා වගේ මේක අපි මතු පරපුරට තමයි අපිට මේක දැන් අපි දැනුම් දෙන්න ඕන. ඇත්තෙන්ම අපි මේ අපි අහලා අපි අපි දේශනා කරන්න ඕන ඔබ වහන්සේගේ මේ දේශනාව වටිනවා මොකද සූත්‍ර සූත්‍ර පිටකය බලලා මේක ඔබ වහන්සේ දේශනා කරන එකට ඔබ වහන්සේට ඇත්තෙන්ම අපේ ප්‍රණාමය ඔබ වහන්සේට පිරිනමනවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආ තෙරුවන් සරණ. ඔව් මේක ඉතින් අත්‍තරම ඉස්සරහ කට්ටියට ඇහෙන්න සලස්වන කොයි කට්ටියගේ යුතුයකම. <laughs> එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට ඇහුණා නම් ඉතින් මේ ලොකු දෙයක් ඔන්නවම කියලා කට්ටිය එක ලංකාවේ එක 10000ක් හික්මුණා නම් ඊට පස්සේ ලොකු වෙනසකට ගන්න පුළුවන්. ලොකු ඇයි ඒ කට්ටිය පින් බලවලට අනුව ඊට පස්සේ ලැබීම් කියන ඒවා පිනට අනුවනේ සකස් වෙන්නේ ලැබීම් බලය කියන පිනට අනුව එතකොට දැන් අද මං හිතන්නේ දැන් ලංකාව සමහරලාවට සමහර කාරණා වලින් බේරගන්න දැන් අපේ අපිට ධර්ම දුන්න ගුරුවරයා උන්වහන්සේත් කියන කාරණාව තමයි මේ උන්වහන්සේ කියන උන්වහන්සේ මනුස්ස ලෝකෙට ආවේ යම් කාරණාවක් කියනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය දිනු කරන්න මෙන්න මෙහෙම කට්ටියක්ව බිහි කරන්න එහෙම එකට ආවා කියනවා. ඒක යම් ටිකක් සංකීර්ණ කාරණාවක් ඉදන් මම වැඩි මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඒක ටිකක් හිතා ගන්න අමාරුද ඒ කොහොම හරි ඒ එහෙම ආපු කෙනෙක්. එක එක කෙනා. එක එක ස්වාමීන් වහන්සේලා සමහර විශේෂ ස්වාමීන් වහන්සේලා එහෙම ආපු අය වෙන්න පුළුවන්. එහෙම. එයා එන්නෙම ඒකට. අර ඒ කියන්නේ දිව්‍ය ලෝකේ අර ඒ කියන්නේ මේක ප්ලෑන තියෙන දෙවරුන්ගේ අතේ. ප්ලෑන තියෙන දෙවරුන්ගේ අතේ. ඊට පස්සේ සුදුසු කෙනාව බලලා සිලෙක්ට් කරලා එවනවා. ඔයා යන්න මේක කරන්න කියලා. ඔය විදිහටම දිව්‍ය සභා දිව්‍ය සභාවෙන් ඔය විදිහට මෙවද්දී වෙන සභාවකුත් තියෙනවා තව මාර සභාව කියලා. ඒකිනුත් අනිත් පැත්තට යවනවා කට්ටිය. ඒකේ ඒකේ ඉන්නෙත් ඔය විදිහට ඕවා බලවත් කරලා හැබැයි බුද්ධ ශාසනය ගැන හැඟීමකින් නෙමෙයි තවත් ක්‍රමවලින් ඕවා බලවත් කරන්න පුළුවන්. සද්දා, සීල, ත්‍යාග, ප්‍රඥා බලවත් කරන්න පුළුවන් තව වෙනත් විදියකින්. ඒ බලවත් කරලා ඒ කට්ටියත් බලවත් උපත් වලට ගිහින් ඉන්නේ. ඒ බලවත් උපත් වලට ගිහිල්ලා හැබැයි දෘෂ්ටිය තියෙනවා තමන්ගේ. මේක අයි මේකයි හරි එක මේකයි වැරදි එක මේක අයින් වෙන්න ඕනේ කියලා වල එහෙම දෘෂ්ටිය තියෙනවා ඊට පස්සේ ඒ අයත් ඒ මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා දරුණු විනාශ කරනවා සමහර. ඊට පස්සේ ඊළඟ ජීවිතේ සමහර සතර අපාය යන එකක් තියෙනවා. ඒක යාට සමහරව දකින්න බැරි වෙන්න පුළුවන්. හැදෙද ඒ දෙපැත්තකින් වෙනවා ඕක. දෙපැත්තකින් වෙනවා. තා මොනවද අහන්න තියෙන කියන්න තියෙන්නේ? ම්, අවසරයි ස්වාමීන් වහන්සේ. අම්, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි දැන් අද සමාජයේ ගොඩක් ඔය මේ ළමයි ඉපදීම සම්බන්ධ සයන්ස් පැත්තේ ඉන්නේ ගොඩක් අය දැන් ඒ විශේෂයෙන්ම තරුණ කට්ටිය වැඩිපුර ඒ පැත්ත තමයි කතා වෙන්නේ සමාජයේ පැතිරිලා තියෙන ඒක හින්දා ස්වාමීන් වහන්සේ අන්න ඒ පැත්තට පොඩ්ඩක් දැන් මම දන්නවා මේ කාරණාව අපිට ප්‍රත්‍යක්ෂ විදිහටම මෙහෙමයි කියලා හැම සූත්‍ර දේශනාවක හැම පැත්තෙම මේ කරුණු විස්තර කරන්න අමාරුකමක් ඇති ස්වාමීන් වහන්සේ. ඒකට අන්න මේ පැත්තට නිකන් අන්න ඒ වගේ කෙනෙකුට හිතෙන විදිහට දැන් විශේෂයෙන්ම තරුණ කට්ටියට මේක සුදුසුයි කියලා අපි හිතනවනම් ස්වාමීන් වහන්සේ එතකොට ඒ කට්ටියට නිකන් සම්බන්ධ වෙන විදිහට කොහොමද ස්වාමීන් වහන්සේ මේක ධර්මය කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් සම්බන්ධකම් තියෙන තැන් තියනවද නැත්නම් සූත්‍ර දේශනාවල කොයි කොයි කාරණාද ස්වාමීන් වහන්සේ හරියටම තියෙන්නේ කියලා වගේ මේ අපිට පොඩ්ඩක් කොයි කොයි දේශනායි කොතනද තියෙන්නේ කියන එක දහන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ ටිකක් අපි ටිකක් සම්බන්ධ කරොත් ඒකේ ලොකු ප්‍රයෝජනයක් තියෙයි. ඒගොල්ලොන්ට ඒක ඒ කියන්නේ ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න නේද ස්වාමීන් වහන්සේ. සම්බන්ධ කරොත් කියන එකද නැත්නම් ඒ කටියට තව මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ආකාරයට කිව්වොත් හොඳයි වගේ එකක්ද කියන්නේ දැන් සංජය. ඔව් දෙකම තියෙනවා කියන්නේ. ඒ ඒ දෙකම නිකන් ටිකක් සම්බන්ධ වෙලා වගේ තියෙනවා නේද? ප්‍රත්‍යක්ෂ කරගන්න කියන කාරණාව නම් ඔය ඔය සිද්ධි වෙන්නේ ඔය මෙලවක් එක්කල පරලෝක සම්බන්ධයක් එක්කනේ මේක වෙන්නේ කර්ම විපාකයෙන්ද අපිට මේ කර්ම විපාක කියන විෂයම ඒක ඒක අත්දකින්න පුළුවන් ඒ කියන්නේ අපි අත්විඳට මේ මේ කර්මයේ විපාකයක් තමයි මේ සකස් වෙන්නේ කියන එක දැකීමේ හැකියාව කියන එක පරීක්ෂණ මට්ටමින් කරන්න බෑ ඒක කරන පුළුවන් එකම පරීක්ෂණ මට්ටම තමයි එහෙනම් දිවස් නුවණ උපදවන්නේ සමාධිය බලවත් කරලා හතරෙන් ධානයට ගිහිලා දිවස් නෝන උපද්දවල චතුප්පපාත ඥානෙ කියන්නේ දිවස් මේ දිව්‍ය වූ ඇස ඒ ඒක ඉපදෙව්වොත් එයාට බලන්න පුළුවන් මේ මෙහෙම වෙනවනි කියලා මේ මෙතන මැරුණා මෙන්න මෙතන ඉපදුනා කියලා බලන්න පුළුවන් ඒ විදිහ විතරයි තියෙන්නේ එහෙම අර අර කියන්නේ ප්‍රත්‍යක්ෂයකට යන්න බෑ සාමාන්‍ය විදිහට අපිට තියෙන ඊට මෙහා තියෙන ක්‍රමේ තමයි සමහර දේවල් තියෙනවා නේද අපි ප්‍රත්‍යක්ෂයකට නොගියට අපි තර්කානුකූලව නිගමනයකට එන්නේ. නේද? මේක මෙහෙම වුණොත් මෙහෙම වෙන. මෙහෙම වුණොත් උතර මෙන්න මේ වගේ ස්වභාවයක් මේකේ වෙන්න පුළුවන්. කියලා අන්න ඒ වගේ තර්කානුකූලව නිගමනයකට බැස ගැනීමකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කරන්න එක තමයි අර අපි මුලින්ම කිව්වේ මේ ධාතු සංයුත්තේ තියෙන මේ සත්‍යය සම වෙන්නේ සංසන්දනය වෙන්නේ ධාතු ධාතු අණුව කියලා ඒ ඒ කියන්නේ ධාතු ධාතු අණුව කියලා කියන්නේ සබ ධාතු කියලා කියන්නේ ස්වභාවයකට අණුව. මොකද්ද ඒ ස්වභාවය? සද්දා, සීල, ත්‍යාග, ප්‍රඥා කියලා වලින් බුදුරජාණන් වහන්සේ එක තැනක විස්තර කරනවා. තව තැන් වල තව තව වෙනස් විදිහකින් විස්තර කරපුවා තැන් තියෙනවා. එතකොට ඇත්තටම ඒකට කල්පනා කරන්න පුළුවන්. එතකොට අපි දැන් යාළුවෝ විදිහට එකතු වෙන්නේ ඒ මොනවා හරි එක જાතියේ අදහස් එක જાතියේ මානසික මට්ටම් ඒ කට්ටියක තියෙන හින්දානේ. නැත්තම් අනිත් යාළුවා නිකම්ම ඒකෙන් කැපිලා අයින් වෙනවා නේද? දැකලා ඇති නේද? අපි යාළුවෝ විදිහට අපි අපි හදාගන්න හදනවා. ඒ වුණාට ඒකේ ආව තියන්න බෑ. අරයා අරයාට ඉන්න එකම අපහසුයක් වෙනවා. අපේ ජීවිතේ එහෙම අත්දැකීම් තියෙනවා. අපි සමහරලාට එයාට එහෙම නෑ අපි යාළුවෙක් විදිහට තියාගන්න හදුවට එයාට අපහසුවක්. මොකද එයාගේ ස්වභාවයයි අර අනිත් අයගේ ස්වභාවයයි ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා ඒක විකර්ෂණය වෙනවා. නිකම්. එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ එතකොට ඔය විදිහට හොරු හොරුත් එක්ක එකතු වෙනවා. බේබද්දෝ බේබද්දොත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ තව අපි තුල සල්ලාලියෝ සල්ලාලියොත් එක්ක එකතු වෙනවා. කුඩුකාරයෝ කුඩුකාරයොත් එක්ක එකතු වෙනවා. ඒ විදිහටම තමයි හොඳ යහපත් අය මේ යහපත් අය යහපත් අය එකතු වෙනවා. සිල්වත් අය සිල්වත් අය එක්ක එකතු වෙනවා. දහම් දැනුම තියෙන අය දහම් දැනුම තියෙන අය එකතු වෙනවා. දන් දෙන අය දන් දෙන අයත් එක්ක එකතු වෙනවා. ඒ වගේ ප්‍රඥාව තියෙන අය ප්‍රඥාව තියෙන අයත් එක්ක එකතු වෙනවා. එතකොට ඒ ඔක්කොම ඒ මොකද ඒ එකතු වීම තුළ දෙපැත්තටම මේ මොකක්ද ඒකට කියන්නේ? දෙපැත්තම ආරෝපණය වෙනවා. ඒ කියන්නේ ප්‍රේරණය වෙනවා දෙපැත්තම. ඒ කියන්නේ ඒක හින්දා ඒකට සිනර්ජිද කියලා කියලා මම දන්නේ මොකක්ද ඉංග්‍රීසි වචන කියලා මම වැඩිය කියවලා නැහැ. ඒ කියන්නේ ඒක තනියෙන් තනියෙන් ඒ දැන් එයා කැමති දේ ඒක අපිට දන් දෙන්න කෙනෙක් කැමති. එයා තනියෙන් දන් දෙනවට වඩා තව දන් දෙන අයත් එක්ක එකතු වුනහම මෙයා මෙයාට ඒක බොහොම පහසුවෙන් තව වැඩිපුර හොඳින් කරගෙන යෑමේ හැකියාවක් උපදිනවා. පැහැදිලිද? ධර්මාධ්‍යයනය කියන එක ගත්තොත් දෙන්නේ තනියෙන් ධර්මාධ්‍යයනය කරනවට වඩා ඒ ධර්මාධ්‍යයනය කරන්න කැමති දෙනෙක් එකතු වුණොත් ඒ ඒ ධර්මාධ්‍යයනය අර දෙගුණ නෙමෙයි දෙගුණට වඩා වැඩි වෙනවානේ. හැකියාව දෙන්නගේ ඒක මොකද මෙයාගේ හැකියාව මෙයාටත් බලපානවා එයාගේ හැකියාව මෙයාටත් බලපාලා ඒ දෙන්නට දෙන්න ඒකේ ආරෝපණය වෙලා ඒකේ වැඩි ශක්තියක් උපදිනවා. වාන් එහෙම ස්වභාවයක් තියෙනවා ඔය ඒතකොට ලෝකේ ඔන්නෝම ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන් ප්‍රායෝගිකව. ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන්. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් එහෙනම් ඉතින් කර්මානුරූපව සත්‍යයක් යුතු වෙලා මවකුසකට එනකොට මේකෙත් ඕන කෙනෙක්ට ඕන තැනක අහම් ඕන විදිහට උපදින්න පුළුවන් නම් එහෙනම් කවුරුත් ඔය මහා මේ දුක්ඛිත තැන්වල ගිහින් උපදින්නේ නැහනේ. නේද? කවුද යන්නේ එහෙනම් මේ කවුද ඔය අප්‍රිකාවේ කණ්ඩ පොණ්ඩ නැති වගේ තැන්වල කවුද ගිහින් උපදින කැමති? කිසි කෙනෙක් කියන්නේ එකක් නෑ. ඊට පස්සේ අම්මා තාත්තා නැති පවුලේ මහා ප්‍රශ්න තියෙන ඒ වගේ තැන්වල කවුද ගිහින් උපදින්න කැමති? කිසි කෙනෙක් උපදින්න. එහෙනම් හොඳ තැන්වල විතරක් කට්ටිය උපදින්න පුළුවන් වෙන්න ඕනි. තමන්ගේ කැමැත්තට අනුව මෙතන ආවනම්. නේ? ඊට පස්සේ අපිට තියෙනවා අහඹු විදියට වෙනවා කියලා ගත්තොත් එහෙම මේක අහඹු විදියටත් ස්වභාවිකුත් නෙමෙයි. හොඳ පැහැදිලිවම තේරෙනවා දැන් පොඩි පොඩි වෙනස්කම් තිබ්බට දරුවන්ගේ දෙමව්පියෝ බුද්ධිමත් නම් දරුවොත් බොහෝ විට බුද්ධිමත් ගතියට ගිහිලා නැද්ද? කලාතුරකින් නේද පොඩි එක වෙනසකට යන්නේ. ඒක එහෙම නෑ කියන ගානකට යන්නේ කලාතුරකින්. කර්ම අපි කර්ම විපාක વિશે අර අර පොඩි පොඩි සමහර තැන්වල තියෙන විපාක දීමට මෝරලා තියෙන දේවල් අනුව වෙනස් වීම වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩයි තියෙන්නේ. අනිත් ඒවා අපිට පේනවා දෙමාපියන්ගේ ස්වභාවයෙන්ම ඊට ඒ වගේ ඊට ඊට ඊට අනුයාත විදිහට අනුරූප විදිහට යම් ආකාරයකක් තමයි දරුවන්ගේ උපතේ දරුවන්ගේ සකස් වෙන්නේ. එතකොට අපිට තේරෙනවා එහෙනම් මේක අහමු වෙලා නෙමෙයි. අහමු වෙලා නෙමෙයි. නේ? ඒතර මේක දැන් සසරේ ඉපදෙමින් මැරිමින් යන අය නෙමෙයි කට්ටිය. එතකොට මේ සසරේ ඉපදෙමින් මැරිමින් යනකොට එහෙම කෙනෙක් දැන් මේ මෙයාට දැන් මෙයා මේ උපතට ආව කියලා මේ අම්මා තාත්තා හින්දා මෙයා මෙහෙම වෙනව නෙමෙයි. එයාගේ කලින් පුරුදුයි ගතිගුණ තිබුණේ විදිහට. ඒ හින්දායි මෙතෙන්ට ආවේ. ඔන්න ඔය විදිහට එයා තර්කානුකූලව කර්ම කල්පනා කරලා නිගමනයකට එන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට. බැරිකමක් නැහැ. ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි එක ගැන තර්කානුකූලව මෙහෙම ස්වභාවයක් මෙතන පේනව නේද? ප්‍රායෝගිකව ජීවිතෙත් අපිට පේනව නේද? එතකොට මේක අහඹු ස්වභාවයකින් නෙමෙයි නේද එන්නේ? කැමැත්තකටත් නෙමෙයි නේද එන්නේ? එහෙනම් මෙතන මොකක් හරි ගැළපීමක් වෙලා නේද එන්නේ? ඒ ගැළපීම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනව නේද මේ විදිහට කෙනෙක්ගේ මානසිකත්වය මේ විදිහට විස්තර කරනවා කියලා එයාට ඒක ගැන බලලා එතකොට ඒකේ ඒ විස්තරයට අනුව මේ සම්පූර්ණ මානසිකත්වයක් විස්තර වෙනව නේද මේ කරුණු හතරේ සද්ධාවෙන්, සීලය, ත්‍යාගය, ප්‍රඥාව. ඔතන සුතේ ගන්න නැත්තේ මානසිකත්වය විස්තර කරන්න සුතේ කියන එකක් ඕනේ සුතේ කියලා කියන්නේ ඇත්තම දහම් දැනුමන්නේ. දහම් දැනුම කියන එක ඊළඟ ජීවිතේට යනකොට දහම් දැනුම කියන එක නැති වෙලා යනවානේ. නේද? දහම් දැනුම අරන් එන්නේ නැහනේ කවුරුත්. දහම් දැනුම කියන එක නැති වෙලා යනවා. හැබැයි සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන ගුණ ගුණයන් ටික අරන් එනවා. අරක මතකයක් කියන එකක් අයින් වෙනවා. එතකොට මේ අංග හතරක් කරා නේද මේකේ මේ මේ මේ මුළු මානසිකත්වයක් අපිට විස්තර කරන්න පුළුවන් නේද මේ අංග හතරකින් මේ වගේ දෙයකින් නේද වගේ නේද මේක වෙන්න පුළුවන් වෙන මොනවද තියෙන විකල්ප මීට වඩා හොඳ කියලා බැලුවොත් එයාට එකක් හොයාගන්න හම්බෙයි කියලා මං හිතන්නේ. හරිද? ඔන්න ඔය වගේ අර logical reasoning වලින් තර්කානුකූල විදිහට කල්පනා කිරීමකුත් කෙනෙක් ඔතෙන්ට යන්න පුළුවන්. එහෙම. ඕක සද්ධාවෙන් කෙනෙක්ට ගන්නත් පුළුවන්. වැඩි එතකොට තරුණකයට ඕන් ඔය වගේ එකකින් තමයි යාට ඔතෙන්ට යන්න තියෙන්නේ. ඊට පස්සේ එයා කල්පනා කරන් තියෙන්නේ මේක මං කරා කියලා. අපි හිතුවක ඕක අපි කරේ නැහැ. ඕක පිළිගත්තේ නැහැ කියලා ඉවරලා ඒත් එයාට දරුවෙක් ඉපදෙනවනේ. එයා විවාහ වුණොත්, එයා විවාහ වෙලා දරුවෝ සකස් වෙන විදිහට කටයුතු වුණොත්, එයාට දරුවෙක් උපදිනවනේ. එතකොට දරුවෙක් උපදිනකොට එතකොට ඒකත් එයාට එයාටම තේරෙනවා නම් ඒක මේක අහඹුත් නෙමෙයි මේ විදිය ස්වභාවයකට යන්නේ කියලා. එතකොට ඒ දරු උපතත් එක්කලා මේ ඒක ඒ දරුවෙක් ඉපදෙන්න දැන් දරුවෙක් ඉපදෙනවා. ඒක පිළිගත්තේ නැති කෙනෙක්ටත් පිළිගත්ත කෙනෙකුටත් දරුවෙක් උපදිනවා. එතකොට උපදින්න තියෙන දරුවව මේ විදිහට යහපත් කෙනෙක්ගේ ස්වභාවයට ගන්න පුළුවන් පටන් ගන්නකොටම කියලා එතන ඒතකොට ඒක කරා කියලා අපරාධයක් නෑ නේද? සද්ධාවයි සීලයයි ත්‍යාගයයි ප්‍රඥාවයි පුරුදු කරා කියලා අපරාධයක් නැහැ. සද්ධාව කියලා කියන්නේ හිත ප්‍රසන්න වෙලා සැහැල්ලු වෙලා සැපවත් බවටපත් කරන දෙයක් කුසලයක්. සීලය කියන්නේ හිත ප්‍රසන්න වෙලා සැහැල්ලු වෙලා සැපවත් බවටපත් කරන දෙයක්. ත්‍යාගය කියන්නේත් එහෙම එකක්. ප්‍රඥාව කියලා කියන්නේත් එහෙම එකක්. ඒක පුරුදු කරා කියලා මේ ජීවිතේම යහපතක් සැහැල්ලුවක් සැපයක් තමයි උපදින්නේ. නේද? එතකොට ඒක පුරුදු කියලා පුරුදු කරා කියලා යහපතක්මයි වෙන්නේ. එතකොට ඒක පුරුදු කරලා මෙහෙම දරුවපතකුත් එහෙම බලවත් දරුවෙකු ලැබෙනවා කියලාවල්ලා එතකොට ඒක පුරුදු නොකර ඉන්නවා නම් ඒක බුද්ධිය අඩුකමන්නේ මේකෙන් වෙන්න මේ වගේ අවුට්පුට් එකක් ලෞකිකව අපිට දකින්න ලැබෙන අවුට්පුට් එකක් තියෙනවා දරුවෝ උපතට එන එකනා ගැන කෙසේ වෙතත් මේ ජීවිතය පුරුදු කිරීමෙන් මේ වගේ පහසුවක් මේ සැහැල්ලුවක් සැපයක් ජීවිතයකට අත් වෙනවා කියලා දකින්න පුළුවන් ඒ හින්දා හරි පුරුදු කරන්න පුළුවන් එයාට ඒ හින්දා මම මේක පුරුදු කරනවා කියලා බුද්ධිමත් නම් ඕකේ වැඩේ තියෙන්නේ. එතකොට ඒ හින්දා බුද්ධිමත් කෙනා ආන් එහෙම කල්පනා කරලා මේ ජීවිතේ නම් මම මේක පුරුදු කරගන්න ඕනි. දරුවෝ උපත මෙහෙම වුණාද නැත් වෙනව මේ විදිහට වෙන්නේ නොවෙන්නේ කියන එක ගැන පැත්තකින් තියලා මේක පුරුදු කිරීමම යහපතක් නේ කියලා එන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක්ට. බුද්ධිමත් නැති වුනහම බුද්ධිමත් නැතිකමේ ලක්ෂණය තමයි මධ්‍යස්ත නැහැ. මධ්‍යස්ත නැහැ මධ්‍යස්තව කරුණ විමසන්න කැමති නැහැ. අර මොකක් හරි ආදානගාහී විදියට එකක් අල්ලගන්නවා. අල්ලගෙන ඒකට විරුද්ධව කරුණු කිව්වොත් ගැටෙනවා. ඒ ගැටීම් ඒව බුද්ධිමත් නැතිකමේ ලක්ෂණ. නේද? පොඩි දෙයකට ඇවිස්සලා යනවා නම් මිනිස්සෙක්ව පොඩි දෙයකින් අපිට යාව අවුස්සන්න පුළුවන් නම් ඒක බුද්ධිමත් නැතිකමේ ලක්ෂණයක් නේද? බුද්ධිමත්කමේ ලක්ෂණයක් කියලා ගන්න පුළුවන් දෙයක. බෑ නේද? දැන් අපි දැකලා ඇති සමාජයේ ඒ කාලෙත් අපේ ගුරුවරයෝ මේ සමහර විට මහා පඬිතුවා වගේ ඉන්නවා. හැබැයි පොඩි වචනයක් කියපු ගම ඇඹරිලා යනවා. නේ. එතකොට එයාගේ එයා බුද්ධිම ඒ කියන්නේ තමන්ව පීඩාවට අනිත් කෙනෙකුට තමන්ව පොඩි දෙයකින් පීඩාවට පත් කරන්න පුළුවන් නම් එයා බුද්ධිමත්ද? බුද්ධිමත් කියන්න බෑ නේද? තමන්ව පොඩි දෙයකින් පීඩාවට පත් කරන්න පුළුවන් නම් පොඩි දෙයකින් මෙයා මෙයාව නිකන් වට්ටලා දාන්න පුළුවන් නම් ඒක බුද්ධිමත් නෑ. උඟාක් ඉන්නවම නිකන් අර අතිපණ්ඩිත වගේ අය මම දැකලා තියෙනවා අපේ සමහර යාළුවන්ගේ මම නම නැතුව කියන මාම කෙනෙක් එහෙමත් හිටියා එහෙම ඒත් එහෙම එයත් ඒ විදිය තමයි. අතිපණ්ඩිත වගේ එහෙම ඉන්නේ. හැබැයි පොඩි දෙයක් ඇති අර යාව මේ අවුස්සලා දාන්න චූටි දෙයකට පුළුවන්. ඉතින් ඒ ඒක මොකක්ද ඒකනේ? වැඩක් තියෙනව නේද? ඒ දැනුම ඒවා වැඩක් තියෙනව පොඩි කෙනෙක්ටත් අපිව නිකන් අවුස්සලා දාන්න පුළුවන් නම්. උතර බුද්ධිය බුද්ධියේ දුර්වලතාවය. ඒ කියන්නේ එයා ගත්ත ගන්ත මතවල එයා දැඩිව ඉන්නවා. දැඩිව මේ මත ආදාන ආදානග්‍රහණය කරගෙන ඉන්නවා. ඒකත් එක්කලා ඒ මත හෙල වෙනකොට එයාට ඒක දරා ගන්න බෑ. එතකොට ඒ දැඩිව මත අල්ලගෙන ඉඳීමම බුද්ධිමත් වෙනකමේ ලක්ෂණයක්. එපමණකින් මෙයා මධ්‍යස්ත නැහැ. එපමණකින්ම කරුණු සලකා බලන්නේ. එයාට ඕන එක වාදයක් කළ මොකක් හරි කළ දිනන්න. Tamanට ලකුණු ටිකක් දාගන්න. ඔය වගේ දෙයක්. එපමණකින් මෙයා බුද්ධිමත්ුත් නැහැනේ. පුංචි පුංචි දේවල් එයා බලන්නේ. ප්‍රශංසාවක්. නේ? ප්‍රශංසාවක්, කීර්තියක්, පොඩි ලාභයක්, කට්ටිය මා පිළිගැනීමක්. ඒ වගේ දේවල් සැබෑ බුද්ධිමතෙක් බලන්නේ නැහැනේ. සැබෑවට බුද්ධිමතෙක් ඒ වගේ 2.50 වැඩ කරන්නේ. කවුරු හරි කෙනෙක් ඒ වගේ ඒ වගේ පොඩි දෙයක් වෙනුවෙන් එහෙම දඟලන තමන්ගේ මතයේ දිනවලා එහෙම ඒ මොකක් හරි වැරදි මතේ වුණා දිනවලා කටයුතු කරන්න. ඒ කවුරු බුද්ධිමත් නෑ සැබෑවට. ඉතින් ඕන් ඔහම කෙනෙක්ට කල්පනා කරන්න පුළුවන් තරුණ කෙනෙකුට නම් ලොජිකලි කල්පනා කරන්න පුළුවන්. මේක මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන නේද? ඒ හින්දා මොකද මේක පුරුදු පුරුදු කිරීමෙන් වෙන ප්‍රශ්නේ කියලා. අනිත් එක තමයි එතකොට එයා එයා විවාහයකට ලං වෙලා නම් ඉන්න එයාට ඒ වගේ ගැළපෙන කෙනෙක් හොයන්න පුළුවන් මුලින්මනේ. ඕවා පුරුදු කරන්න යන්න පරතු කරන්න ගියොත් එහෙම සද්ධාවයි සීලයයි ත්‍යාගයයි ප්‍රඥාවයි ඕවා පුරුදු කරන අයව ඇසුරු කරන්න වෙන්නේ නැද්ද? ඒ එතකොට එතනින් එයා එයාගේ සිලෙක්ෂන් එක එතනින් එන්නනේ. අපිට අමුතුවෙන්ම කෙනෙක් අරන් සද්ධාවයි සීලයයි ත්‍යාගයයි ප්‍රඥාව පුරුදු කරගන්න බෑ. එයාගේ එයා ඕක ජීවිතේ පුරුදු කරගෙන ගියොත් අපි තරුණ කාලේ අපි තුමි අවුරුදු 23 24 විවාහ වෙන්න ඉන්නවා නම් අවුරුදු 20 කාලේ විතර එයා ඒක තමන් මේ જાතිය ගැලපෙන කෙනෙක් හොයන්න ඕනි කියලා බුද්ධිමත්ව උත්සාහ කරොත් මම ඒ වෙනුවෙන් මගේ මේවා හදා ගන්න ඕනි කියලා ධර්ම ශ්‍රවණයේ පැත්තට ඒ වගේ ගියොත් එහෙම ඊට ගැලපෙන කෙනෙක්ම තමයි එයා හොයාගන්නේ. ඒක හදාගන්න කැමති ඒ සද්දා සීල ත්‍යාග ප්‍රඥා ඊට ගැලපෙන ඊට උනන්දු වෙන කෙනෙක්. එතකොට ඒ දෙන්නට අර ඒ දෙන්න ඒ පමණකින් ඒ විදිහේ දෙන්නෙක් එකතු වෙ පමණොත් ඒ දෙනාගේ රුචි අරුචිකම් ප්‍රශ්න ගැටලු ඇති නොවන මට්ටමේ ඒ කියන්නේ අවම වෙන මට්ටමේ තියෙන හින්දා මොකද සද්ධා සීල ත්‍යාග ප්‍රඥා වලින් අපි අර ගත්තේ අපි ගිය සතියේ කතා කරේ අර ප්‍රශ්න ගැටලු ඇති වෙන්නෙම ඕවගේ ප්‍රශ්නයක් ඉඳලා. එතකොට එපමණික මේ ප්‍රශ්න ගැටලුත් බොහොම අවම වෙනවා. නේ? එතකොට එයාට කල්පනා කරන්න පුළුවන් මේක පුරුදු මේ මේ අඩු ගන්න ඒකත් ලොකු දෙයක්. ජීවිතේ විවාහ වෙනවා එයා බොහොම අවම විදියට ප්‍රශ්න ගැටලු ඇති වෙන විදියට. නේ අපි කෙලස් තියෙන හින්දා කට්ටියට තරහ යන්න පුළුවන් පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන් ඒක ඒ වුණාට මේ අවම වෙන මට්ටමකට අපිට ගන්න පුළුවන් ඉතින් එහෙම කල්පනා කරලත් කෙනෙක්ට බුද්ධිමත් කල්පනා කරන්න පුළුවන් දරූපත කෙසේ වෙතත් අඩු ගානේ මට ජීවිතේ පහසුවෙන් යහපත්ව ගත කරන්න පුළුවන් මේ විදිහේ රුචි අරුචිකම් ගැලපෙන කෙනෙක් හොයාගත්තොත් කියලා ඒකත් ලොකු දෙයක් එයාට. ආන් එහෙම කෙනෙක් එකතු වෙලා ගිහිල්ලා එහෙම විවාහකට ගිහිල්ලා එහෙම දරුවෝ ලැබෙනවා නම් එතකොට ඒකයි අර ඔය රහතන් වහන්සේලාගේ પરම්පරාව ඒ කාලේ අනුරාධපුරයේ ගිහිම ඔන්න ඔයව හින්දා. මේ પરම්පරා දෙමාපියොත් ධර්ම අවබෝධ කරලා දරුවෝත් ඊට පස්සේ එතකොට ඒ જાතියෙන් එන්නේ. ඇයි ඇයි සයේ සද්දා සීල සුත්‍යාග ප්‍රඥා අපි තුන් අම්මයි තාත්තයි සෝතාපන්න. එතකොට ඒකට ගැළපෙන සද්දා සීල සුත්‍ත ත්‍යාග ප්‍රඥා කියන අයට ඒකට ගැළපෙන එකක් තමයි එන්නේ. සාමාන්‍ය කෙනෙකුට අහල පහලටවත් එන්න බෑ. ඒතර බොහෝ විට දිව්‍ය ලෝකවලින්ම තමයි එතෙන්ට එන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඊට පස්සේ එතකොට ඒ දරුවොත් බලවත්. එතකොට තමයි මේ රහතන් වහන්සේලාගේ પરම්පරා මාර්ගඵලලාභී પરම්පරා විදියට එන්නේ අර අතිශයින් බලවත් විදිහේ අය. අපේ තියෙන දැන් ඔක්කොම බිඳුණු එකක් තියෙන්නේ. પરම්පරාව බිඳිලා තියෙන්නේ. කල්යාණ වැට බිඳිලා ඒ ඔක්කොම බිඳිලා මුකුත්ම නැතිලා මෙහෙම නෙමෙයි ආමුදුර නමක්වත් හරියට දැක් ගන්න බැරි කියන්නේ ගණින්නන් වහන්සේලා හිටපු කාලයක් පහු කරගෙන ඇවිල්ලා මේ මේ ආයේ ධර්මය ඇහිලා ආයේ මේ එකක් මේ පොඩි නැගිටීමක් තියෙන කාලයක් මේ තියෙන්නේ. પરම්පරා විදිහට අපේ නෑ තාම. પરම්පරා විදිහට නෑ. අපේ પરම්පරා දෙක තුනක් එහෙම සකස් වෙලා ගියොත් එහෙම ඊට පස්සේ ගොඩක් වෙනස් වෙනවා. ඒයි. ඉතින් මං හිතන්නේ නෑ ඉතින් වාය නම් එහෙම પરම්පරාවල් සකස් වෙලා උච්ච ලොකු දෙයකට යයි කියලා. පැහැදිලි සංජීව. අපිට ඔන්න ඔහොම තමයි කෙනෙක් තේරුම් ගන්න තියෙන්නේ තරුණ කෙනෙක් ඔක ලොජිකලි. ලොජිකල් රීසනින් වලින්. හඳුනන එක කමෙන්ට් එකක් මම ගන්නව සංජීවගේ ප්‍රශ්නෙට. බොහෝම ගොක් ඉස්සර මම ඔය ප්‍රශ්නම දැම්ම සයින්ටිස් කෙනෙක් ඉංජිනීරුවක් හැටියට මම මේ පියදස් හාමුදුරුවන්ගෙන් ඇහ්වා ඥානපෝනික හාමුදුරුවන්ගෙන් ඇහ්වා ඊට පස්සේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හම්බෙච්ච දවස් දෙක තුනක් හම්බුණා ඒ ඒ වෙලාවෙත් ඇහ්වා ඇහුවේ මොකද්ද මේ සයින්ටිෆික් බේසිස් එකක් තියෙන්න පුළුවන්ද අපේ මේ බුද්ධ ධර්මයට කියලා එක කාරණාවක් ඔය ඔය තුන්දෙනාම කියපු දෙයක් තමයි සයන්ස් වල තියෙන මේ පර්යේෂණ හාමුදුරුවම කිව්වනේ පර්යේෂණ වලින් බලන්න බෑ කියලා. මොකද කාරණා මොකද පර්යේෂණ කරනකොට සයන්ස් වල හැමතිස්සම අපි කරන්නේ බාහිර දෙයක් ගැන බලලා ඒ ගැන යම්කිසි නිගමනයකට එනවා. ඒකේ ඒකේ ස්වභාවය, ඒකේ හැසිරීම ගැන බලලා තමයි යම්කිසි නිගමනයකට එන්නේ. එහෙම තමයි හැමතිස්සම සයන්ස් වල මේක කරලා තියෙන්නේ. ඕක පොඩ්ඩක් වැරදුනේ අයින්ස්ටයින් මේක කරන්න හදනකොට තේරුණා මේක බලන්න බලනකොට මම බලන්න හද හදන දේ වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? ওই පිට දේවල් බලලා අනුත්ගේ මනුස්සයක් බලලා කරන්න බෑ මේ වැඩේ. තමුන්ගේ මනස කරලා බලලා ඒ පරිශ්‍රණය දෙන්න ඕනේ තමුන්ම කියලා. එතකොට විතරයි මනසේ තියෙන දේවල් හරියට තේරෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඉතින් එහෙ එහෙම පරිශ්‍රණ දෙකක ලොකු වෙනසක් තියෙනකොට අපිට බෑ මේ ධර්මයේ තියෙන දේවල් ප්‍රත්‍යක්ෂ කරන්න සයන්ස් විද්‍යාව මගින්. ඔය ඔය ඔය තුන්දෙනාම කිව්ව කතාව ඥානපොනි හාමුදුරුවොත් හොඳට ඉගෙන ගත්තු සයින්ටිස් කෙනෙක්. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සෑහෙනවා තියෙන පීරසි හාමුදුරුවෝ සයන්ස් කරපු ග්‍රැජුවේට් කෙනෙක්. ඔය ඔය ඔය ඔය තුනම කිය. ඉතින් ඇත්තට මම මගෙන් ඔය ප්‍රශ්න ඇහුවොත් ඉතින් කවුරක් හරි මම කියන්නේ ඒකයි ඔක කරන්න යන්න එපා වැඩක් නැහැ. මමත් ඒක අත්හැරලා දැම්මා. ඒක තමයි ඒක තරුණ කාලේ අපිටත් ඒ දැන් අපි සයන්ස් අපි ඉගෙන ගත්තාම අපිටත් නිකන් ඒ ඒ අනුරුවට අනුව ඒ දැක්මට අනුව ඒක දිහා බැලීමක් අපේ උපදිනවනේ සයන්ටිෆිකලි. ඒතකොට අපේ මම හිතන්නේ ඉංජිනේරින් ෆැකල්ටියේ ගොඩක් අයගේ ඔය ඒක තියෙනවා. ඒ වුණාට ඒක එතනින් යන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ දොරෙන් ඇතුළට ගිහිල්ලා ඒක කරන්න බෑ. ඒක එතනින් යන තැනක් නෙමෙයි. යාට යන්න පුළුවන් හැබැයි ඒතකොට ලොජිකල් රීසනින් යන්න පුළුවන්. ලොජිකල් රීසනින් වලින් කල්පනා කරලා කල්පනා කරලා යන්න පුළුවන්. හැබැයි ලොජිකල් රීසනින් වලින් කල්පනා කරන් යද්දිත් අපි නොදන්න දෙයකට ගියොත් අපිට ලොජිකල් රීසනින් පෙවුනට සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන්. නේ? එහෙම එකක් තියනවා නේද? ලොජිකල් රීසනින් පෙන්වන්න පුළුවන් කෙනෙකුට හැබැයි වැරදි වෙන්න පුළුවන්. ඒක ලොජිකලින් හැම දෙයක්ම ඔප්පු කරන්න පුළුවන් හැම මාතයකම. ඒකනේ. ඒ හින්දා ඒකත් වැරදි වෙන්න පුළුවන්. ඒකට ඒ උනාට ඒ ස්වභාව ධර්මයේ මේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂව දකින්න තියෙන දේවල් එක්ක ලොජිකල් රීසනින් යනකොට එයාට ඔන්න ඔය වගේ තැනකට තමයි අන්තිමේ ජීවිතේ තල්ලු වෙන්නේ. අපි ඔය කලින් කතා කරේ ඒ වගේ එතකොට මේක මෙහෙම කොහොමත් පුරුදු කිරීමේ ප්‍රශ්නයක් නැහැ නේ යහපතක් තියෙනවානේ අර කාරණාව වුණත් නැතත් බොහෝසෙන් එක වෙන්න ඉඩක් තියෙනවා පේනවා ඒ වුණාට එහෙම නොවේ වෙන මොකක් හරි රීසනින් තියෙන්න පුළුවන් එතෙන්ට කියලා නමුත් හැබැයි පුරුදු කිරීමේ යහපත තියෙනවා මේ විදිහට විවාහකට ගිහිල්ලා විවාහට කලිනුත් මේක පුරුදු කිරීමෙන් ඒ විදිහම කෙනේ සහකාරුවෙක් සහකාරියක් හොයාගැනීමේ යහපත තියෙනවා කියන එක ඒක ප්‍රත්‍යක්ෂව කරගන්න පුළුවන් නේ බුද්ධිමත් නම් ඒක වැරදි කියන්න බෑ නේද එයාට. ඒක වැරදි කියන්න බෑ. අපිට එතෙන්ට යනකම් යන්න පුළුවන්. මට ඕක අනිත් අර අපි සංඥාව කියන ගැන කතා කරනකොට දැන් අපේ පස් ඉඳුරන්ගෙන් මේ එන තාලේ අපිට මේ මේ සයන්ස් වලින් කියන්න පුළුවන්. දකින්න තාලේ කාචයකින් දකිනවා, ඇහෙන් මේ දානේ ඒවා සේරම සයන්ස් වලින් එතන. හැබැයි අර සංඥාව කියන එකෙන් අපි ඊට පස්සේ අපි හැමදේම කරන්නේ සංඥාවත් එක්කලානේ. අර දකින්න දේවත්, ඇහෙන දේවත් එක්ක නෙමෙයි. ඒකෙන් ඇතිවෙන සංඥාවත් එක්ක. ඕක කොහොමවත් කරලා විද්‍යාවෙන් මේ ප්‍රූව් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමුන් දැකලම දැනගන්න ඕනේ. ආ මේක මම මේ ගැටෙන්නේ මේ මේකත් එක්කලානේ කියලා. හ්ම්. ඒක තේරෙන්නේම තමුන් දිහා බැලුවොතින් විතරයි. බැලුවොතින් විතරයි. බැලුවොතින් හැබැයි බොහොම ඒකත් ලොජිකලි තේරුම් ගන්න පුළුවන් නේ. මම බුද්ධිමත්ව බැලුවාම පේනවා. ලොජිකලි කියන රටා හැබැයි අර ඒකේ තියෙන නුවන්ස් ඔක්කොම තේරෙන්නේ නැහැ. ඔව් ඒක හරියි. ඒ හැම වෙලාවෙම කොටස් මේ ලෝක විශ්යයි සත්ත්ව විශ්යයි කොටස් ටිකක් අචින්තිය පැත්තකින් එකතු වෙනවානේ. ලෝක විශ්ය අචින්තියයි කර්ම විපාක විශ්ය අචින්තියයි බුදුරජාණන් වහන්සේ කියනවානේ. එතකොට එන්නේ එහෙම කොටස් ටිකක් තියෙන හින්දා අපිට යන්න පුළුවන් සීමාවල් හිටිනවා. බුදුරජාණන් වහන්සේ කියව හොඳම වැඩේ තමයි එතකොට ඒක අපිට ඒක අපිට හිතලා තේරුම් ගන්න බෑ කියලා කිව්වනම් නමුත් ඒ සම්බන්ධව දකින්න පුළුවන් කෙනෙක් ඒක කිව්වනම් එයා කියපු පාත් එකේ අපි තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි හොඳම වැඩේනේ. අපිට ඇස් පේන්නේ නැත්නම් යම් පාරක් යන්න ඇස් පේන කවුරු හරි ඉන්නවා නම් එයා කියපු පාත් එකේ ඒ විදිහට කන වැඩල්ලා යන එක තමයි ඒ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ. නැත්තම් අපේ ඇස් පේන්නේ නැහැ කියලා මම ඕන තරම් මට වැඩක් නැහැ මම ඕන මට ඕන විදිහට මං යනවා කියලා කිව්වොත් ඒක බුද්ධිමත් නැහැ. එතනනේ හාමුදුරනේ මේ ඥානය අවශ්‍ය නේද? ඈ එතනනේ සුත්තමය ඥානයේ අවස්ථිය කවු- කාගෙන් අහලත් සෝ- සෝවන් කෙනෙක්ගේ කල්යන මිත්‍රගෙන් අහගන්න අවශ්‍ය ඒකනේ. ඔව්. ඒතර ඒක අර සද්දා සීල ත්‍යාග ප්‍රඥා කියන හතරම පිටිපස්ස සුතමේ ඥාන තියෙනවා. පිටිපස්සේ. ඒ හරහාදනේ ඔක්කොම එන්නේ. එතකොට අපිටත් මේ සුතමේ ඥානය කියලා කියන්නේ දැන් මේක අහනවා කියලා කියන්නේම සුතමේ ඥානෙන්නේ සංස්කාරයන්ගේ උපත මෙහෙමයි වෙන්නේ කියලා අහනවා කියලා කියන්නේම ওই සුතමේ ඥානෙ ගන්න. ඒ අනුව තමයි එයා ඊට පස්සේ තමා තුලේ වැඩ පිළිවෙලකින් හදාගන්නේ. ඒක අර. ඒක අර ඊළඟ ජීවිතයකට ගෙනියන්නේ නැති හින්දා තමයි බුදුරජාණන් වහන්සේ ඒක පැත්තකින් තියලා මේ අංග හතරක් විස්තර කරන්න ඇත්තේ. මං ඉතින් එහෙම කල්පනා කරනවා. අන්තර මෙහෙම කිව්වොතින් හරිනේ ඥානය කියලා කියන්නේ මෙහෙම knowledge අපි ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් කිව්වොතින් knowledge කියන එක අපි ගෙනියන්නේ නැහැ. හැබැයි ඒ knowledge එකෙන් ඇති වෙන අත්දැකීම අපි ගෙනියනවා. ඔව් නොලෙජ් එක ගෙනියන්නේ නොලෙජ් එක හරහා එන අත්දැකීම ඔය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ හින්දා ඇති කර ගන්නා වූ දෙක අපි ඒ ටික ගෙනියනවා. ගෙනියනවා. එහෙම කිව්වොත් හරි. තාම මොකක්ද අහන්න තියෙන්නේ? හ්ම් අවසරයි සවිනන්ස බොහොම පිං අර ඒ කාරණාව ඒ විදිහට විස්තර කරන සවිනන්ස ඔය දැන් මෙහි මම ওই පොත්වලත් ගොඩක් කියවලා තියෙනවා ඒ කාරණාවට සම්බන්ධව මේ අර මේ ඔය ගොඩක් EDM එකක් තියෙනවා Apple doesn't fall far from the tree කියලා එහෙම තමයි ඒ කට්ටිය ඒක නිකන් අර කියන්නේ. එතකොට දෙමව්පියෝගෙන් හම්බෙන කෙනා දෙමව්පියෝ වගේ තමයි කියන එක. ඉතින් අර ගෙඩිය වැටෙන්නේ ගහ වටේට කියන එක තමයි කියන්නේ. එතකොට ඒ වගේ කැරක්ටරිස්ටික් තියෙන අය තමයි ළමයිනුත් කියන එක. ඉතින් ඔය ගොඩක් මෙහි මං ඔය පොත්වලත් කියලා තියෙන එහෙම තියෙන සම්ම මේ කට්ටිය කියනවා. මේ සවිනන්ස එතෙන්දිම දැන් අපි අර දැන් ඔතන අපි කාරණා හතරක් කතා කරනවා සවිනන්ස. එතකොට ශ්‍රද්ධා, සීල, මේ තියාගේ ප්‍රඥාව කියලා දැන් අපි අපි දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි ඒවට දෙන තේරුමක් තියෙන නිසා වෙනස ශ්‍රද්ධාව කියවම සාමාන්‍ය සමාජයේ මම කියන්නේ ගොඩක් අය හිතනවා ශ්‍රද්ධාව කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා. ඒක සීලය කියන්නේ මොන වගේ එකද? සීල් ගන්න ඕනේ. අන්න ඒ වගේ හැතන මේ එතකොට එන්නේ මේ විදිහට සමිනහස ඒවට පොඩ්ඩක් තේරුමක් දුන්නොත් මේ මේ මම දන්නවා අපි ඒවා කතා කරලා තියෙනවා විස්තර ඇතුව කියලා. නමුත් අර දැන් අලුතෙන් මහාන කෙනෙක්ට වගේ කොහොම මොකද්ද ශ්‍රද්ධාව කියලා අපි අදහස් කරන්නේ කියන එක සීලය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා නැත්නම් සමහර කෙනෙක් අර සුදු ඇඳගෙන එහෙම කර යුතු දෙයක් විදිහට හිතනවනේ සීලය කියන්නේ අන්න ඒ වගේ දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ පොඩක් ඒක පොඩ අර අනිත් දෙක ටිකක් තරම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ත්‍යාගයයි ප්‍රඥාවයි වෙනකොට දැන් අපි ත්‍යාගය කතා කරපු හින්දා ඒකෙත් අපිට ගැඹුර තේරෙනවා ප්‍රඥාව කියන එකෙත් එහෙම ගැඹුරක් තියෙනවා ලොකු ගැඹුරක් ඇති තේරෙනවා. නමුත් සාමාන්‍ය විහාරයේ මේ වචන දෙක ටිකක් සාමාන්‍ය සරලව තේරෙනවා. ශ්‍රද්ධාවෙන් මේ ශ්‍රද්ධාවයි සීලයි කියන එක ගොඩක් පටලවා ගන්න පුළුවන් මේ කට්ටියට කියලා හිතෙනවා සවෙනාස. ඒක ගැන පොඩි නිකන් ඒකේ වපසරිය ගැන පොඩි අදහසක් දුන්නොත් කියලා හොඳයි කියලා හිතෙනවා සවෙනාස. ඒක අර කෙටියෙන් කියන්නේ කියන එක තමයි කියන්න තියෙන අමාරුම විදිය. ඒ යමක්. කෙටියෙන් කියනකොට කෙටියෙන් එකට වචනයක් දෙයක් කියනකොටම ඒකත් එක්ක යාට තව පැත්තක් මග හැරෙනවා. එයා දකින දැක්මත් එක්ක. ඒතර ශ්‍රද්ධාව කියලා කියන එකේ තියෙන්නේ ශ්‍රද්ධාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි එයා විශ්වාස කරන එක. අනිත් එක තමයි විශ්වාසෙත් එක්ක පැහැදිනවා කියන එක. හිතේ පැහැදීමක් ඇති වෙනවා කියන එකයි ඒ ඒ විශ්වාසයක බැස ගන්නවා කියන එකයි ලක්ෂණ දෙකක් තියෙනවා. සද්ධාවේ. එතකොට සද්ධාව කියලා කියන්නේ එතකොට එයා ඒ අපි හිතමුකෝ දැන් බෞද්ධ කෙනෙක් ගැන අපි අරන් කතා කරමුකෝ. ඔය එක එක විදිහට කතා කරන්න පුළුවන්. බෞද්ධ කෙනෙක් ගැන කතා කරොත් බුදුරයන් වහන්සේලා දේශනා කරපු ධර්මය පිළිබඳව විශේෂයෙන් අරහාම්දුරෝ ගැනවත් මේ ආම්දුරෝ ගැනවත් ඔය එකක්වත් නෙමෙයි. මේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව එයාගේ හිතේ පැහැදීමයි ඒ පැහැදීමටපත් වීලා ඒ ගැන ඇතිවන විශ්වාසයයි. එතකොට ඒ ගැන හිතේ පැහැදීමක් ඇති වෙන්න නම් ඒ දහම් කාරණා යම් යම් මට්ටමකින් එයාට තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැතුව අපි පහදින්නේ නැහනේ. ඒක තේරුනහම එයාට මේක ඇත්තනේ කියලා හිතේ ඇති වෙනවා පැහැදීමක්. ඒ පැහැදීමත් එක්ක එක විකන විත් වෙන විශ්වාසයක්. ධර්මයේ පිළිබඳව ඒක තමයි ධර්මයේ ගැන තියෙන ශ්‍රද්ධාව වෙන්නේ. ඊට පස්සේ ඒ ධර්මයේ මේ මෙන්න මෙහෙම මේක නම් සාමාන්‍ය මිනිස්සෙට කියන්න බෑ මේක බුදු කෙනෙක් මේ කියන්නේ කොයිතරම් බලවත් කෙනෙක් වෙන්න ඕනද එහෙනම් කියපු කෙනා කියලා ඒ හින්දා බුදුරයන් වහන්සේ ගැන ඇති වෙනවා පැහැදීමක්. පැහැදීමත් එක්ක විශ්වාසයක් ඇති වෙනවා බුදුරයන් වහන්සේ ගැන. එහෙම තමයි බුදුරයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවයි පැහැදීමයි ඇති වෙන්නේ. විමාංශක සූත්‍රයෝග තියෙන්නේ. ඊට පස්සේ යම්කිසි කෙනෙක් මේ වගේ වැඩපිළිවෙලක හික්මලා ඉදිරියට ගියා නම් එයා කොයිතරම් මේ බලවත් ස්වභාවයකට යන්න ඕනිද කියලා ආර්ය මහා සංඝරත්නය ගැන පැහැදීමක් ඇති වෙනවා විශ්වාසයක්. එතකොට දහම් කරුණු වැටහීම තුලින්මයි කෙනෙක්ගේ සද්ධාව කියන එක සැබෑ සද්ධාව කියන එක පටන් ගන්න. එතකොට ධර්මය ඉගෙන ගන්න නැත්නම් එයා දහම් ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ Taman තුලින් දකින විදිහට ධර්මය ඉගෙන ගන්න නැත්නම් එයාට ඒ ගැන සැබෑ පැහැදීමක් ඇති වෙන්නේ අපි නිකන් නැත්නම් අපි පැහැදීම බලෙන් ඇති කරගන්න යනවා. ආහා මේවට පහදින්න ආහා මේ සැක කරන්න එපා මේකට මේ පහදින්න මේවා විශ්වාස කරන්න මේ කියලා අපි නිකන් අර බය කරලා පොඩි ළමයින්ට අර චූටි ළමයින්ට කරන්නේ. ආහහහ උඹ කරන්න එපා මෙහෙම වෙයි කියලා අර රවට්ටලා වගේ කරන්නේ එහෙම කරනවා. ඒක නෙමෙයි සද්ධාව කියන්නේ. සද්ධාව කියලා කියන්නේ එයාට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂව Taman තුලින් දකින්න පුළුවන් ධර්මය ධර්මය කියලා දීලා ඒ ගැන දක්මත් එක්කලා පැහැදීම ඇති වෙලා ඒ ගැන තියවන්නා විශ්වාසය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැනයි ඒ ධර්මයේ අනුගමනය කරපු පිරිස ගැනයි ඇතිවන්නා වූ විශ්වාසයේ පැහැදීම. පැහැදිලිද? එතකොට ඒක හෙලවෙන එකක් නෙමෙයි. ඒක එන්නෙන්න බලවත් වෙන එකක් හෙලවෙන එකක් නෙමෙයි. එයාට ඒක හිතෙන් අයින් කරන්න බෑ. ඒක කෙනෙක් නැත්තම් කෙනෙක් පුද්ගලය ගැන හින්දා නෙමෙයි. අසවල් ආම්දුරෝ මේ අසවල් ආම්දුරෝ ගැන මිනිසුන් තියෙන ඔන්නෝම සද්දාවල්නේ. අසවල් ආම්දුරන්ට ඔකට නම් එහෙමව තියාගන්න එපා. මෙතන උනත් තියාගන්න එපා. එහෙම ඒවා එහෙම එකක් නෙමෙයි. ධර්මය තුළින් Tamanට ආපු එකක් තියෙනවා. කියන්නේ මේ ආම්දුරෝ ඉඳලා ඔහම නෙමෙයි. ආම්දුරෝ අපි හිතමුකෝ ගෙදර ගියත් ඒ වුණාට මේ ධර්මතාවය හැරෙයි. එහෙම නේද? ධර්මතාවය හරි. එතනයි සද්ධාව කියන එක. එතකොට ওই සද්ධාව ධර්ම ඉගෙන ගන්න නැතුව දහම් කාරණා තමන්ගේ ප්‍රායෝගිකව ජීවිතේට ගලප ගන්න නැතුව කෙනෙක්ට හිටින්නේ නැහැ. ඇති කරගන්න බෑ. එයාගේ තියෙන ඩුප්ලිකේට් එක එතකොට. ඒකට කියනවා අමූලිකා සද්ධාව. නිකන් ලස්සනට එකතු වෙලා ગાත කියන හින්දා ලස්සනට පොලිමේ ස්වාමීන් වහන්සේලා වඩින හින්දා එයාගේ සද්ධාව තියෙන්නේ එහෙමයි. ලස්සනට පොලිමේ ස්වාමීන් වහන්සේලා වඩිනවා. ලස්සනට ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ හරිය ලස්සනට කතා කරනවා. පින්වත්නි කියලා අර කොහොම අර අලංකාර විදිහට කතා කරනවා. මම ඒවා එපා කියනව නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ඒවා ගරහනවත් නෙමෙයි. ඒවට ඒ ඔක්කොටම කියන්නේ අමූලිකා සද්ධාවයි කියලා. අමූලිකා මුලක් නැහැ. ධර්මතාවයක් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතෙන් දැකලා ආපු සද්ධාාවක් නෑ යාට. අර වටේ පිටේ තියෙන දේවල් ලස්සනට කරලා තියෙන ඉදිකිරීම හරි ලස්සනයි එතන පරිසරේ හරි ලස්සනයි සාංශ කතා කරන විදිය. ඒ සාංශේ බොහොම හිමින් ඇවිදින්නේ. ඊට පස්සේ මොනවා හරි අන්න ඒ වගේ කෝලිමටේ සාස්ලා එනවා. ඔන්න ඔය වගේ දේවල් හින්දා පහදිනවා. ඒවා සද්ධාව නෙමෙයි. ඒක සද්ධාව කියන්නේ ඒක අමූලිකා සද්ධාව, ඒක ආකාරත්‍ය සද්ධාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කරපු සද්ධාව ඒක නෙමෙයි. පැහැදිලිද? ඔන්න ඔහම තමයි සද්ධා වෙන්නේ. ඒතොර දහම් කාරණා ඉගෙන ගන්න නැත්නම් තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් දහම් කාරණා. ඒකත් විශේෂ කාරණා. දහම් කාරණා කියලා නැත්නම් අපිට ඕන තරම් දැන් සමහරව කතා කරන ගන්ධබ්බයෝ ගැන කතා කරනවා නේ අන්තරාභාවය ගැන කතා කරනවා තමාගේ ජීවිතේට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂව අත්දකින්න පුළුවන් දේවල් දේව නෑනේ ඒවා ඉගෙනගෙන සද්ධාව ඒක නෙමෙයි ඒකෙන් ඇති කරගන්න බෑ සද්ධාව සැබෑ සද්ධාව සැබෑ සද්ධාව පොඩ්ඩක් හරි ඇති වෙන්න නම් එයා Taman දුරේ සම්දිට්ඨිකව දකින්නා වූ ධර්මයක් තේරුම් ගන්න ඕනේ පොඩ්ඩක් හරි එතන තමයි එයාගේ සද්ධාව පිහිටන්නේ ඉතින් ආන් එතනදී ගොඩාක් කට්ටිය දුර්වලයි කටේ නැත්තම් බෞද්ධ ගොඩාක් අයගේ මට ශ්‍රද්ධාවක් තියෙනවා කිව්වට ප්‍රායෝගිකව එයා තුලින් දකින්නේ ධර්මය මොකද්ද කියලා ඇහුවොත් එහෙම මොකුත් නැහැ. එයාට තියෙන තර්ක ගොඩකුයි එක එක්කෙනා විශ්වාස ගොඩකුයි කවුරු හරි දිහා ගොඩාක් එතන සෙනග ඉන්නවා ගොඩාක් එතන මෙහෙම ඉන්නවා කියලා දැකපු පැහැදීම් ටිකක් තියෙනවා. එයාට සැබෑ සද්ධාාවක් නැහැ. එහෙම. ඒතර සංකාරුප්පත්තියකට යනකොට දැන් තමන්ගේ ඊළඟ ජීවිතේට යනකොට ඔය එකක්වත් ඕව නෙමෙයි. ඕව නෙමෙයි ඒක කිය. බුදුරණාහි අදහස් කරේ. එතකොට එයාගේ තාම දුප්පත් ඊළඟ ජීවිතයට යද්දි අවශ්‍ය දේවල් නැහැ එයාගා. සීලය කියන ඒ වගේ තමයි සද්ධාව ගැන කියන්න තියෙද්දි ගොඩක් ලොකු කාරණාව. සීලය කියන කාරණාව ගැන ගත්තොත් එහෙම සීලය කියන එක සීලය කියන්නේ කුසල සීලය. සීලය කියන්නේ සීල වෘත නෙමෙයි. සීල වෘත කියලා කියන්නේ මම මෙහෙම කරනවා මම මෙහෙම කරනවා මම අපිටක මම රැයට කන්නේ මම සත්තු මරන්නේ කියලා කෙනෙක් ඒක දැඩිව ගත්තත් ඒක සීල වෘතයක් වෙනවා. සීල වෘත. මම හොරකම් කරන්නේ මම මෙහෙම කරන්නේ මම මෙන්න මෙහෙම ඉන්න කෙනෙක් කියලා කරගෙන ඉන්න පුළුවන් සීල වෘතයක් වෙනවා ඒකෙන් කුසල් වැඩනවද අකුසල් වැඩනවද කියන එක යා කුසලයේ අකුසලයේ තේරුම් අරන් ඉන්නවද කියන එක මතයි තියෙන්නේ මේ මම සත්තු මරන්නේ හොරකම් කරන්නේ ඒ වගේ මම මේවා එකක්ව කඩන්නේ කියලා ඉඳගෙන බලපල්ලා උඹලා සත්තු මරාගෙන හොරකම් කරගෙන උඹලා කොහෙද යන්නේ උඹලට යන අපායක් නැහැ කියාගෙන අනිත් අයට බයිනවා නම් නේ අනිත් අයව පහත් කරනවා නම් එයා කුසලයේ තේරුම් අරන්නේ එයා සීල වෘතයක් රකින්න කෙනෙක් ඒ සීල වෘතය සීල වෘත රැකීමට බුදුරයන් වහන්සේලා ඒක ප්‍රශංසා කරන්නේ සීල වෘත රකින්න එක. බුදුරයන් වහන්සේ කියන්නේ කුසල සීලය, කුසල සීලය. කුසලයේ වැඩෙන විදිහට කොහොමද සීලය පරිහරණය කරන්නේ කියන කාරණාව. කුසලයේ වැඩෙන විදිහට කියලා කියන්නේ යාගේ හිතේ මෛත්‍රී උපේක්ෂාව, ආත්මාර්ථකාමීත්වයේ දුරවන විදියට, අකුසල් හිතේ බැහැර වෙන විදියට, ඊට පස්සේ පරාර්ථකාමීත්වයේ වැඩෙන විදියට කොහොමද සීලය පරිහරණය කරන්නේ පුරුදු කරන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේට කියන්නේ. එතකොට ඒක තමයි කුසල සීලය. එතකොට ඒක සිල් පද ටිකක් නෙමෙයි. සිල් පද ටිකක් නෙමෙයි. සීලේ ඕන් ඒ සිල් පද ඕන් නැහැ කියනවත් නෙමෙයි. පැහැදිලිද? සිල් පද ටිකක් නෙමෙයි. සිල් පද ඕන් නැහැ කියනවත් නෙමෙයි. සිල් පද කියන එක ඒකට උපකාරයක්. උපකාරයක්. හැබැයි ඒ උපකාරයක් වෙන සිල්පද ටිකම ඒකට තමන්ගේ කුසල සීලයට බාධාවක් වෙන්නත් පුළුවන්. දැන් සමහරලාට එහෙම වෙනවා අපි දැකලා තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලාගේ ජීවිත පැවිදි වෙන්න එනකොට එයා බොහොම ගුණහාපත්කම් ඊට වඩා ගොඩක් තිබුණා. පැවිදි වෙලා ඊට වඩා සීලක ඉක්මලා කාලයක් ගියාට පස්සේ එයාගේ බොහොම රළු පරළු දැඩි මාන්නක්කාර ඒ වගේ මේ එහෙම එකක් පිහි වෙලා තියෙනවා. එතකොට ඒ සීලය සීල වෘතයක් වෙලා එයාට. ඒකෙන් කුසල් වැඩිලා නැහැ. කුසල් වෙලා නැහැ. කුසලයට වෙලා නැහැ. එයාගේ සමහරට gedara හිටපු කෙනාගේ මානසිකත්වය ඊටදා පිරිසුදුව සැහැල්ලුව තිබුණා. එනකොට මානසිකත්වය. එත එත එද ඒ වෙලාවේ මලා නම් එයා මීට වඩා හොඳ තැනකට යන්න තිබ්බා. එතකොට කුසල් ලැබුණේ. ඒතර හොඟාක් අය ඕම් උතන වරද්දන් ඉන්නවා. ඊට පස්සේ හරිය අමුතුම විදිය ඒතර ඒකට තේරෙන්නේ නැති කුසල සීලය කුසලයේ වැඩෙන විදියට කොහොමද පරිහරණය කරන්නේ කියන එක. තමන්ගේ හිතේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා වැඩෙන විදියට බලවත් වෙන විදියට ආත්මාර්ථකාමීත්වයේ දුරවන විදියට හිතේ ඒ ආත්මාර්ථකාමීත්වය සමග ඉදිලා තියෙන අනිත් එකට එක් කිරීම ඉරිසියා ද්වේෂ මාන්න ආදී ඒවා දුරවන විදියට අඩුවන විදියට කොහොමද මම මේක මේ කටයුතු කරන්නේ කියන එකයි සීලය වෙන්නේ සීලය කියන්නේ අන්න ඒ කාරණාව සිල් පද කියලා ටිකකින් ගත්තොත් එහෙම වැරදි එහෙම පිටිවැරදි. මම දිගටම පොයවල් ඔක්කොටම සිල් රැකගෙන ඉන්නවා කියලා එහෙම හයක හරියන්නේ ඒක වැරදි. ඒකයි මේ බුද්ධ ශාසනයේ මුල අවුරුදු 20 සිල්පද නැහැ. වික්ෂුන් වහන්සේලා සිල්පද මොකොත්ම නැහැ. එහෙම ගිය ශාසනයක් මේක තියෙන්නේ. ඇයි ඒක ඒක අර ඒ අවශ්‍ය නැහැ. අවශ්‍ය කාරණාව තේරුම් අරන් ඉන්නේ කුසලයේ වැඩෙන්නේ කොහොමද කියලා ඒක අවශ්‍ය නැහැ. ඒක භික්ෂුන් වහන්සේනමකුත් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ඒ කාරණා ස්වාමීනි මේ අනේ මෙච්චර ගොඩාක් සිල්පත් තියෙන මට මේවා රකින්න බෑ කියලා මෙච්චර ගොඩක්. ඊපස්සේ ඔබට ඔබගේ හිත හිත සංවර කරගන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කයයි වචනයයි ඒ ටික සංවර කරගෙන ඉන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ ඒක පුළුවන් කියනවා සාමි. මං එහෙම ඉන්නම් කියනවා. කියන්නේ හිතේ අකුසලයට යන්නේ නැතුව හිත කුසලයේ තියන් ඉන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවේ. හා ඒක කියනවා. ආ ඒ ඇති කියනවා. එහෙනම් ඔබ ඒක ඒක කරගෙන යන්න කියනවා. ඒතර මේ භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශේෂ අවසරයක් දුන්නා ඒ විදිහට. ඒ හින්දා ඔන්න ඔය විදිහට තමයි සද්ධාව, සීලය කියන අංග අපි හිතනට වඩා ගොඩාක් ඇතුලෙන් ගැඹුරෙන් තියෙන එකක් ඒක මේ හරියටම ධර්මයේ ඇහිලා ඒ ප්‍රායෝගිකව ඒ ධර්මයේ තමන් තුළින් දකිමින් පුරුදු කිරීම තුලින්මයි ඇති වෙන්නේ. අනිත් එන්න එහෙම තමයි මේ කෙනෙක් ඕක කාරණා ටිකක් ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ. එතකොට එයාට මැරෙනකොට වුණත් බුදුරජාණන් වහන්සේව අමතක කරන්න බෑනේ. ඒක ඒක ඒ ධර්මතාවය කවුරු හරි මරනවා බෙල්ල කැපනවා මේක වැරදි කියලා වැරදි කියලා පිළිගනින් කිව්වට හදවත ඇතුලෙන් පිළිගන්න බෑ. නේ? හදවත ඇතුලෙන් එයාට ඒක පිළිගන්න වෙනවා. ආන් එහෙම තමයි කෙනෙක්ගේ සද්දා සිත උත්සාහ ප්‍රඥා එන්න ඕනේ. මම හිතන ওই ප්‍රමාණවත් කියලා නේද? ඔය නැත්තම් කතා කරලා ඉවර කරන්න බැරි කාරණා. එහෙමයි සායනන්ස. මොතේනසන්. හොඳයි එහෙනම් තව කාටට අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේ දැන් මේ පැහැදිලි කරපේව කියන අපි දැන් එහෙම කලින් කවදාවත් එහෙම ලොකුවට අහලා තිබ්බෙත් නැහැ. ඉතින් ඒක හරීම ප්‍රයෝජනවත්. අ, ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් තව තියෙන මට ආපු ප්‍රශ්නයක් තමයි දැන් ස්වාමීන් වහන්සේ අපිට දැන් දහම් පාසල් පොත්වල හරි ඉස්කෝලේ පොතේ හරි දැන් අපිට හරිම අර අ, උගන්නන විදිහෙන් දැන් අපිට වුණත් පෞද්ගලිකව කතා කරොත් කියන්නේ ඒවා ඉගෙන ගන්න ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් ඔබ වහන්සේගේ මේක පිළිවෙලට ඇහුවාම තමයි අපිට මේකේ හරි ගැඹුර මේ විදිහට තේරෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් අපි දරුවන්ට කොහොමද මේක? ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ලෙවල් එකට කොහොමද මේක දෙන්නේ කියලා දෙමව්පියෙක් හැටියට දැන් සමහරවිට මට ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දැන් අපිට මේ අපි ගොඩක් කතා කරන්නේ අර බෞද්ධ සාහිත්‍ය කියන ඒ වගේ දේවල් කියලා දෙන්නේ දැන් අපි පන්සල් ඒව ඒ concepts ඒව ගැන කතා කරාට කොහොමද ඒ කියන්නේ ඒක දැන් අපි බුද්ධ කාලේ බැලුවොත් ඉතින් පොඩි ළමයිනුත් අවබෝධ කරගෙන තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒ කලින් ආත්මවල ඒව දියුණු කරගෙන ඒ කතාවක් තියෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට එහෙම ගයිඩ් එකක් තියෙනවා නම් කියන්නේ පොඩි දරුවෙක්ට කොහොමද මේක ක්‍රමානුකූලව හරි විදිහට මේක දෙන්නේ කියලා මං හිතනවා ඒක හරි දෙමව්පිය හැටියට අපිට තවත් ටිකක් වැදගත් කියලා. ඔව් ඒක ඒ කාරණාව හරි ඒ කාරණාව ගොඩාක් පැති තියෙන කාරණාවක්. අපි මෙහෙම ඒක අපි දේශනාවක් විදිහටම ටිකක් කතා කරමු නේද? දේශනාවක් විදිහටම මම කල්පනා කරන් ඉන්නවා. ඒ කියන්නේ ස්වාමිභාරයා විදිහට කොහොමද කොයි කොයි ධර්මයන්ද Taman ඒ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කියලා. විශේෂයෙන් සැලකිලිමත් විය යුතු. ඊට පස්සේ දරුවෝ දෙමව්පියන් විදිහට කොයි කොයි ධර්මයන්ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කියලා. අන්න ඒ විදිහට අපි ටිකක් කතා කරමු ඊට පස්සේ දරුවෙකුට පොඩි කාලේ අපි ටිකක් ඒක එක වෙනම මාතෘකාවකට වෙනම පේන හැටියට දේශනා ගන්නවා කියන්නේ කියන හැටියට ඒ කියන්නේ නම් මේ කියලා අපි බලමු චුට්ටක් යම් මට්ටමකින් හරි කතා කරන්න වෙනම කතා කරමුනේ එහෙමයි සවෙනස් ඒක මං හිතන ගොඩක් ප්‍රයෝජනවත් ඒ කියලා ළමයට කොහොමද ඒක ඇත්තට මට මෙහෙම එකක් තියෙනවා පොඩි ළමයට කොහොමද කියලා දැන් මට ගිහි ජීවිතේක ඒ අත්දැකීම් ටික නෑ පොඩි දරුවෙක් හදලා එහෙම අත්දැකීම් නෑ එහෙම ඒකත් එක්ක ඒක මේ ඒක අහගේ කට්ටියකින් අහහා තමා කරන්න වෙන්නේ. අපි බලමු සංජය අපි හම්බුනාට පස්සේ අපි චුට්ටක් ඒ ගැන වෙනමත් කතා කරන්න පුළුවන්. එහෙම. අපේ ජීවිතේ එහෙම එකක් තිබුණා මේ මම පොඩි කාලෙත් පොඩි ළමයි හොරතල් ගන්න කැමති නෑ. එහෙම එකක් තිබුණා. මේ පුළු වඩා ගන්න නෑ මම. වඩා ගන්න නෑ. අර අපේ නැන්ද එකපාරක් බැලලා මට අතර දුන්නා. ඔබ කවදාවත් මේ ළමයා වඩාගෙන නෑ වඩාගනින් කියලා එකපාර අතර දුන්නා. ඉතින් මට එහෙම ඒක හැඟීමක් එහෙම එන්නේ නෑ. පුරුද්දක් නැතුව ඇති මම හිතන්නේ. කලින් ජීවිතෙත් එහෙම නැතුව ඇති. ඔක්තර එකක් වෙන්නේ නැති. ඉතින් එහෙම එක එක ස්වභාවය. එහෙනම් ඔය කට්ටියත් එක්ක කතා කරලා තමයි ඒක ඒ ප්‍රශ්න ගැටලු කතා කරගෙන තමයි ඒක විසඳන්නේ. හරි එහෙනම් මම හිතනවා ප්‍රශ්න අවසන් ඇති කියලා. අපි එහෙනම් ඊළඟ දවසේදී ඒ වගේ මෙතනින් එහාට දැන් ඒ වගේ දරු උපතක් කියන්නේ එහෙම ඊට පස්සේ එතනින් එහාට ඒ දරුවෙක් ඉදිරියට ගෙනියනකොට කොහොමද අපි කටයුතු කරන්න ඕනි කියන කාරණාව කතා කරමු. දැන් දරුවෝ උපතරිනකන් අපි කතා කරන්නේ විවාහය ගැන කතා කරා, ගැළපෙන කෙනෙක් හොයාගන්න එක ගැන කතා කරා, දරුවෝ උපතරින එක ගැන කතා කරා, ඊට පස්සේ දරුවෝ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්, නැත්නම් ස්වාමිභාර්යාව ගැන කතා කරන්න පුළුවන්. අපි ඒක සුසු විදිහට කල්පනා කරලා ඉස්සරහා දේශනා විදිහට කතා කරමු. හොඳයි. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දහම් කාරණා මනාවට වටහා ගැනීම පිණිසත් ඒ වාගේ විශේෂයෙන් ගිහි ජීවිතය කතා ගත කරන ඔබ සියලු දෙනාට ඒ වාගේ ප්‍රයෝජනය ප්‍රායෝගිකව ගැනීම පිණිස හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. ඕකත් වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදි සබ්බං සාමිනා කතම් පුඤ්ඤං මඤ්ඤදා සබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරයේ තේන කතං සබ්බං ආචයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ පිටියන්ති ඕකාස කමාමි බන්තේ සතියන්ති ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු පෙරසරණයි